තෙරුවන් සරණයි හැමදෙනාටම අද 2019 වර්ෂයේ මැයි මාසයේ 12 වෙනිදා සතිය ඉදා දිනය දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් වෙලා උදෑසන 10 පහුවෙලා විනාඩි 10ක් ගත වෙලා තියෙනවා. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේවා වෙලාවට පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට එකතු වීමටයි. ඉතින් දැන් සති කීපයක් පුරා අපි දීඝනිකායේ ඇති සූත්‍රයක් දේශනා කරමු සාකච්ඡාවන් සම්බන්ධ වෙමුනේ සිටින්නේ. ඉතින් අද දවසේදීත් ඒ සාකච්ඡා මාලාවේ ඉතුරු කොටස තවතරින් නියම සඳහා මම තම ගෞරවයෙන් සත්‍යීතුමාට ආරාධනා කරසිටනවා. තිරුවන් සරණයි සත්‍යීතුමානි. සම්මා සම්බුද්ධ සරණයි. අපි අතිශයින්ම ගෞරවයෙන් ඉතාම කෘතඥතාපූර්වකව තථාගතයන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමු. උන්වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. මේ දවස්වල අප සාකච්ඡා කරන්නේ කූටදන්ත සූත්‍රය. ඒ සූත්‍රයේ අපි මහා සීල දක්වා කතා කළ අවසන් කළා. එතකොට ඒ සූත්‍රයට එන්න කලින් අප පසුගිය කාලවල වල කතා කර දේවල් වලට තථාගත ධර්මයෙන් ගත හැකි පිළිතුරක් හොයනවා. මේ කතා කරන්නා ලියුම් කාර්යයකු පණිවිඩ කාර්යයකු පමණයි. මේක බොහොම වැදගත්. ගමන් මාර්ගයට අවතීර්ණ වන්නන්ට මේ මා දැන් අංගුත්තර නිකායේ 11 වෙනි පාඨයේ තියෙන සූත්‍රයක් කියවන්නේ. මහා නාම ශාක්‍ය බුදුජානන් වහන්සේ කපිලවස්තු නගරේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ අමෙන්ට ආවා. ඇවිල්ලා උන්වහන්සේට කියනවා මහා නාම ශාක්‍ය තථාගතයන් වහන්සේ මාස තුනකින් කපිලවස්තුයෙන් නිග්‍රෝධාරාමෙන් පිට වෙනවා කියලා ආරංචි මේ සිවුරු මහලි කරුණාම එයාට දුකක් ඇති වෙන්න ඇති තථාගතයන් වහන්සේ පිටත් වෙනවා කියන එක. අවකාශ තුඟක් වෙලාට ඉන්නකොට අගේ නැ නැති වෙනකොට තම මොන දෙයක් අගේ. බුදුරජාණන් වහන්සේ මාස තුනක් ම ඉන්නවා කෙනෙකුට කියන්නේ යන්නේ හිතනිද්ද කියලා ආරංචි වුණාම ඉක්මනින් යනවා. ගිහිල්ලා ප්‍රශ්නයක් කියවයා හොඳ. එයා පැවිද්දෙක් නෙවෙයි කියන එක දැනගන්න ඕනේ. එන්ට එක්ස්කියුස් නෑ කාටවත් දෙන්න. බුදුරජාණන් වහන්සේ අප විවිධ මෙතන තියෙන වචනේ මා පරිවර්තනය කරන්න උත්සාහ ගන්නවා වෙන ක්‍රමයකටත් එක්ක විවිධ භාවනා ක්‍රම අනුගමනය කරන නැත්නම් නොඑක් නොඑක් තැන්වල ගමන් කරමින් ඉන්න අපට නැත්නම් නොඑක් භාවනා කරන අපිට කුයිකද හොඳම භාවනා අපි කොතෙන්ටද ගැළපිලා ඉන්න ඕනේ භාවනා මාර්ගයේදී මේ අපිට අත්‍යවශ්‍යම කරුණු. අපිට අවශ්‍ය නැහැ කියලා අයින් කරන්න දෙපා මේවා. කතා කරන්නාටත් ඒවා අවශ්‍යයි. එහි ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ කගේ කළා. මහා නාම සාදු සාදු මහා නාම. මේක බොහොම හොඳ දෙයක්. ඒතංකෝ මහා නාම තුම්මාකම් පතිරූපං කුල පුත්තානං ඔයගේ හොඳ ඇත්තන්ට මේක හොඳම දෙයක් එහෙම ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් අහන එක මේ එක එක ක්‍රමවලට ජීවත් වෙන අප වැඩිපුර දැන් තන් එක එක භාවනා කර මාධ්‍ය අනුගමනය කරන අප මොන විදිහට වැඩිපුර ඉන්න ඕනේ කියලා. ඒතර බුදුහාමුදුර හොඳ කරුණු පහක් අපි සද්දා විදේ සති සමාධි ප්‍රඥාව ගැන කියන්නේ. සද්දෝකෝ මහානාමාරාධකෝ hoti no assattu සද්ධාවන් ඒ වචනේ හොඳ නෙමෙයි වචන හොඳ නෙමෙයි තේරුම් ගන්න හොඳ විදිහකට මා කියන්න මේ ගැන තමන්ට ආත්ම විශ්වාසයක් ඇති බුදුරජාණන් වහන්සේ ඉස්මුදෙමිනින්ම ආදරයෙන් පිළිගන්න එක්කනට පමණයි මාර්ගය ගැන උනන්දුවක් ඇති වෙන්නේ. සද්දෝකෝ මහානාම ආරාධකෝ නිවාසත්තු. තමන් ගැන තියෙන්න ඕන ආත්ම විශ්වාසයක් අපිට බෑ කියලා නිකන් හිතන්න හොඳ. හිතෙන්නේ මේකයි කතා කරන බොහෝ අය හිතන අපිට කරන්න බෑ කියලා. මගේ ගෞරවනීය ගුරුරේ කැමතිස්සෙම කිව්වා අවදි වෙන්න සිංහනාද පවත්වන්න කියලා. ඒක අප්පන් රෝ කියලා. ඒ බොහොම හොඳ දේවල්. ඒ අවදි වුණාම අප අප ආයේ පසුබහින්නේ නැහැ. ඒක තමන්ටම ඇති කර ගන්න උනන්ද මේක මතක් කරන්න පුළුවන් කියලා. ආරද්ධ විරියෝ ආරාධකෝ හෝති නෝ කුසීතෝ. උනන්දුවක් ඇති කර ගන්න තමා පිබිදෙන්නේ. නෝ කුසීතෝ. මගර මේක මගරලා අපිට තාම බෑ තව ටිකක් අහලා බලමු අරයා කියන්නේ මෙයා කියන්නේ මොනවද ඊටම සූත්‍ර ටික දාන්න කියලා මගාරින් හරින ක්‍රම තියෙන අපි. ඒ මගාරින මොන එක්ස්කියුස් එකක් හරි නැත්නම් එයාට තමයි සත්‍ය අවබෝධය ගැන උනන්දුවක් ඇති වෙන්නේ. එයාගේ සිත පිබිදෙන්නේ මටත් මේ කරන්න පුළුවන් කියලා. උපත්ති සති ආරාධකෝ හෝති නෝ මුත්තස්සති සිහියෙන් ඉන්ට උත්සාහ ගන්න එක්කනාගෙමයි සිත පිබිදෙන්නේ සමාහිතු ආරාධකෝ හෝති නෝ අසමාහිතු හිත එක්කාසු කරගන්න පුළුවන් එක් කෙනාටයි පිබිදෙන්න පුළුවන් වෙන්නේ. එයාගේ එයා තමයි සිත පුබුදාගන්නේ ආධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා. ආධ්‍යාත්මික ඵල උදෙසා. මේවා අපට කරන්ට පිළිවන් දේවල්. එනකට තියාගන්න. අඤ්ඤවාරහද කෝතිනෝ දුප්පඤ්ඤෝ අවශ්‍ය කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්න පුළුවන් එක්කනා තමා මාර්ගය සඳහා පිබිදෙන්නේ. නොදුප්පඤ්ඤුයි. ඒ ඒක තේරුම් බේරුම් කරගන්න බැරි කෙනා නෙවෙයි. අපිට ඕන තරම් දැන් ඇහිලා තියෙනවා. දැන් අපට ඉවක් තියෙනවා. ධර්ම ඉවක් තියෙනවා. ඒ ඉවෙන් ඉවෙන් අපි අනුගමනය කරගෙන යන්න ඕන. ඊළඟට මා ඉතා කෙටි කරනවා දැන් ටික. ඉමේසුකෝ තම් මහානා පංචසු ධම්මේසු පතිත්ථාය මහානාම මේ කරුණු පහේ හොඳට ඉඳලා ඕකට ටික තියාගෙන ච ධම්ම උත්තරින් භාවී ආසි කරුණු හයක් ඉහළට දිනු කරන්ට ඊට පස්සේ කියනවා ඒ ගැන කියන්න නෙමෙයි මා හදාන්නේ එකක් තමයි බුද්ධානුස්සති අනුස්සති වෙන දවසක වෙනකොතෙන් දිහත් නැත්තම් සාකච්ඡාව අවසානයේදී හරි උකට ස්ථාබා කරන්න. බුද්ධානුස්සතිදී කියනවා මෙතෙන්දි මෙහෙම දෙයක්. යස්මින් මහා නාම සමේ ආර්ය ශාවකෝ තථාගතං අනුස්සරති. මොනවා හරි වෙලාවක මේ මාර්ගයට පිළිපන් ඇත්තා තථාගතයන් වහන්සේ ගැන කල්පනා කර කර ඉන්න පටන් ගත්තොත් තථාගතයන් වහන්සේ ගැන හිත හිතා ඉන්න පටන් ගත්තොත් නේවස්ස තස්මින් සමේ රාග පරිවිතිතං චිත්තං හෝති. ඒ ඇත්තාගේ හිත රාගයෙන් වහගත්ත හිතක් වෙන්නේ නැහැ. ද්වේෂයෙන් වහගත්ත හිතක් වෙන්නේ නැහැ. මෝහෙන් වහගත්ත සිතක් වෙන්නේ නැහැ. අපිට ලේසි දේවල් කරන්න. වෙලාව අපි chance එකක් දෙන්න ඕන හිතට. ඒක දෙන්නේ අපි. උජුගත මේ වස්ස තස්මින් සමේ චිත්තං හෝති තාතහත් යතං ආරාම. තථාගතයන් වහන්සේ පිළිබඳ සිත කෙලින්ම පිහිටලා තියෙනවා. ඔන්න හොඳම දේ මේක කියන්න උනුනේ මේකයි කියන්නටත් වඩා බෙදා ගන්නට කතා කරන්නාටත් එක්කමයි මේ කියාගන්නේ. උජ්ජුගත චිත්තෝ කෝ මහානාම කෝපන මහානාම අරිය ශාවකෝ සිත ඒ පැත්තට පමණක්ම ඍජුව වන් වේ කරගත් එක්කනාට එක මේ පැත්තට යොමු කරගත් එක්කනාට මහානාම ඒ ආර්ය ශ්‍රාවකයාට නැත්තම් ආධ්‍යාත්ම ගමර්මාර්ගය යන අවංකවම උනන්දු වෙන්න ඕන එක්කෙනා ඔන්න වචනයක් තියෙනවා. ලබති අත්ත වේදං එයාට අවසාන ඵලයක් පිළිබඳ ඉවක් වැටෙනවා. දැනුමක් ඇති වෙනවා. අත්වේදී කියන ප්‍රතිඵලයක් ගැන ඉඟියක් කියනවා. ඒක හොඳ දෙයක්. ඒක අමතක කරන්න එපා. තමන්ට මේ වචන හොඳ නැහැ කියලා හිතන්නත් එපා. ධර්ම ඉවක් වැටෙනවා. ලබති අත්ථ වේදා. ලබති ධම්ම වේදා. ධර්මයේ පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. හැඟීමක් ඇති වෙනවා කියන්නේ මට මේක දැන් තේරුම් යනවා නේද කියලා. වැරදි විදිහටම නෙවෙයි. අර තථාගතයන් වහන්සේගේ ධර්මයේ තථාගතයන් වහන්සේ ගැන සිහිපත් කරනකොට. අත් වේදේනවා ධම්ම වේදේනවා. ඒ බල වුමනාවක් දැනුමක් උනන්දුවක් ඇති වෙනවා. ලබති ධම්මෝපසංහිතම් පාමොච්ඡං. ඔන්න තව හොඳ වචනයක්. ධර්මයත් එක්ක මිශ්‍ර වෙච්ච සොම්නසක් ඇතිවෙන්න පටන් ගන්නවා. ඔය වැත්ත වචන නැතුණාට කියනවා සමහර විට. ඒක අනිත් අයට කියන්නත් එපා නොදන්න අයට හැබැයි ධර්ම සාකච්ඡා ඉදට කිලිවර කරන්න. ප්‍රමුදිසත් පීජාති. ඒ ප්‍රමුදිත භාවයේ සොම්නස ආවහම යාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රකාශ කරන්න පුළුවන් තරම් සතුටක් ඇති වෙනවා. ඒක සොම්නසත් එක්ක එන්නේ ප්‍රීති මානස කායෝ පස්සම්බති. ශාරීරියේ සැහැල්ලු බවට පත් වෙනවා, රිලැක්ස් වෙනවා. ලুকু ටෙන්ස් එකක් තියෙනවා නැත්තම් හැමතිස්සෙම ඉන්නේ එකකින්. ආතතියක් තියාගෙන ඉන්නේ. පස්සද්ද කායෝ සුඛං වේදේති ඒ සිරුරේ බර බව අයින් වෙලා ගිය ගමන් සුඛය දැනෙන්න පටන් ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධිතේ අපි දන්නවා. සුඛය ආවම චිත කියන එක එක්තෙන් වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඕන ටික මට වඩා ඉතින්දි කියන්න උන්නේ ලබ්බති අත්ථ වේදං කියන එක. අයං උච්චති මහානාම අරිය ශාවකෝ විසමගතාය පදාය සමප්පත්තු විහෙරති මහානාම සත්‍යාබෝධය කර කිරීමට උනන්දු වෙන එක්කෙනා මෙහෙම එක්කෙනා ගැන තමා කියන්න පුළුවන් වෙන්නේ විෂම වූ මනුෂ්‍ය ප්‍රජාවක් අතර නැත්තං ගැළපිල්ලක් නැති පැවැත් පැවැත්තුම් ඇති සමාජය තුළ ගැළපිල්ලක් ඇති පැවැත්තුම් ඇති ආර්ය ශ්‍රාවකේ බාටපත් වෙන සත්‍ය අවබෝධය හොයා යන්නේ බාටපත් වෙනවා. අපි සත්‍ය අවබෝධය හොයා යන්නෝ ඒ ඒ ඒ විශේෂණේ දා ගන්නට ඕන. බෞද්ධෝ නෙවෙයි හෙළයෝ නෙවෙයි සම්ප්‍රදායික එහෙම තමයි. ඒ කියන්නේ මම මෙතනින් කියන්නේ මේ මේ ධර්ම සාකච්ඡාවේදී යන්න ඕන පැත්ත ගැන කියනකොට විතරයි. සබ්භ්‍යාපජ්ජාය පජාය අබ්භ්‍යාපජ්ජෝ විහෙරති. දේශයෙන් පිරුණු මිනිසුන් අතර ඕනෝන් පහත් කරන කතා කරන මිනිසුන් ජනතාවක් ප්‍රජාවක් අතර එහෙම නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ධම්මසෝත සමාපන්නෝ එයා ධර්ම මාර්ගයට ඒ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා බුද්ධානුස්සතිය වඩනවා. ඒ ටික මතකෙ තියෙන්න ඕන විශේෂයෙන් අත්ථ වේද ධම්ම වේද වචන ටික මතකෙ තියෙන්න ඕන. දැන් අපි කූට දන්ත සූත්‍රයට ආපු එමු. අපිට මතකයි කූට දන්ත කියන එක නා මේ යාග පුණ්‍ය කර්ම කරන කෙනෙක්. යාග ක්‍රමයේ හැටියට අපි සත්තු මරමලා යාග කෙලේ. අපි අපි මේකේ දානය කියන වචනේ අයින් කළා අපි කියන පුණ්‍ය කර්මය කියලා. එතෙන්දී එය ඇහුවා ඒ විශාල ඒ අර විජිත මහරජතුමා කරපු ඒ විශාල මහා පුණ්‍ය කර්මයට වඩා ඉහළ ප්‍රතිඵල තියෙන අඩු මහන්සි ඇති. අල්ප කටයුතු ඇති අවම ක්‍රියාකාරකම් ඇති අවම මහන්සියීම් ඇති අවම මහන්සි කිරීම ඇති සිදු කළ හැකි ප්‍රතිපල වැඩිපුර ලබා ගත හැකි වැඩසින වැඩි සැනසෙල්ලක් ලං කර ගත හැකි ඌ විශේෂණ හතර තියෙනවා පුණ්‍ය කර්මය මොකක්ද මහා පුණ්‍ය කර්ම මොකක්ද එතෙන්ද බුදුරජාණන් වහන්සේ යාට දේශනා කරමින් ආවා අර තමන්ගේ පරම්පරාවෙන් දෙන දාන තියෙනවා නම් ඒවත් සපීම. ඊළඟට සංඝයා උදෙසා විශාල පිරිසක් උදෙසා හවල් කෙන්නා කියලා නැතුව විහාරස්ථානයක් පූජා කිරීම. තිසරණේ සමාදන් වීම. පංචශීලයේ බාර ගැනීම. ඒවත් කියාගෙන ඇවිල්ලා ඊට පස්සේ තථාගතවරේ ලෝකෙට දුනහම මේ මාර්ගය තව තියෙන වෙන හැටි අපිට මහා සීල දක්වා කතා කළා. මේ හැම සූත්‍රයේම තියෙන ක්‍රමානුකූල ප්‍රතිපදා තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒකට කුටදාන්තයත් අහනවා මේ ඔය කියන සීල සම්පන්න බවට වඩා අඩු මහන්සියකින් කරගන්න පුළුවන් අඩු වැඩ කොටසක් ඇතුළු කරගන්න පුළුවන් ප්‍රතිඵල වැඩිපුර ලබා ගන්නට පුළුවන් වැඩි සැනසෙල්ලක් ලං කර ගන්න පුළුවන් මහා පුණ්‍ය කර්ම මොකක්ද? තොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතන්ත බ්‍රාහ්මණ ඉන්ද්‍රියේසු උත්තද්්වාරෝ හෝති. මේ භික්ෂුව ඉන්ද්‍රියේ ගුත්තද්්වාරයට ඇති කරගන්න. ඒ ඉන්ද්‍රිය ගුත්තද්්වාර කියන වචන අප දැන් දන්නවා. අලුතෙන් ඇවිත් ඉන්නවා නම් කවුරුනේ අහන්ති ඉන්ද්‍රිය හයේ දොරවල් අදවල් කරලා තියෙනවා. අගුළු දාන්නෙම නෑ අදවල් කරලා තියෙනවා. ඕන එකක් විතරයි ගන්න. චක්කුණා රූපන් දිස්වාන නිමිත්තක් ගා හි හෝති නානුභ්‍යංජනක් ගා හි හෝති යත්වාදි කරන මේනම් චක්කුන්ද්‍රයන් අන්තං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්ම අන්වාස වේයම් තරහව වැඩි වෙනවා නම් යමක් දිහා බලලා මම මේ වචන ඉස්සලා ගන්නෙ අවිජ්ජා කියන එකට වඩා කලින් අමනාපය වැඩි වෙනවා නම් යමක් දිහා බලනකොට ඒ ගැන ඒ ඒ ගැන විස්තර විමසන්ට හදන්නේ ඒ රූපය පිළිබඳ යමද්දිහා බලනකොට ආශාව වැඩි වෙනවා නම් ඒ ගැන ඒ ඇහිම් බලන දේවල් ගැන තොරතුරු හොයන් තියන්නේ නැහැ. අර ඒක නතර කරගන්න. තස්ස සංවරාය ආපජ්ජති චක්ඛක්කති චක්කන්දය. අනිත් දුම්නස් ඇතුණත් එහෙම තමයි ඒ සිටින් රූප බලනකොට හිතට එනවනම් ඒ වචන හොඳ එකක් තියෙනවා රක්ඛති චක්කුන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියක් කියලා කියන්නේ පුදුම වැඩ ගොඩක් කරන්න පුළුවන් එකක් තියෙනවා. හයක් තියෙනවා අපිට. ඒකෙන් තමයි මනුෂ්‍ය භාවය ලෝකෙට සම්බන්ධ වෙන්නේ. සත්ව භාවය. ඒක මහත් ලুকু දෙයක් නේ අනත්ත දෙයක්. නාම රූප නිසා ඒක තියෙනවා. ශූන්‍යතාවයක් මේක. ඒ නිසා එක්ක ඩිංගක් අඩවල් කරනවා. ඒ වචනේ කියන්නේ හොඳ මේ සූත්‍රයේත් වචනයකට පරිවර්තනය කරනවා නෙවෙයි තථාගත ධර්මයේ. හක්කති චක්කුන්ද්‍රයන් කියන එකට කියවේ. චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඇහැ කියන ඒ ඉන්ද්‍රිය පාවිච්චි කරනකොට මේ මැෂින් එක පාවිච්චි කරනකොට මේ ටූල් එක පාවිච්චි කරනකොට Tamanට ඕනේ ටික පාවිච්චි කරන්නේ. ඇඩික්ට් වෙන්නේ ඒකට. වර්ණ වලට අපි හුඟක් ඇඩික්ට් වෙනවා. ඇබ්බැහි වීම වැඩි වෙනවා. ඊළඟට කනට ඇහෙන ශබ්ද. කනට ඇහෙන ශබ්ද කියන්නේ ගී සින්දු විතරක්ම දැන් ගන්න එපා. අනුන් ගැන කතා කියන දේශනාවක් වුණත් පුවත්ක් වුණත් ඕනම දෙයක් කෙනෙකුගේ කතාවක් වුණත් ද්වේෂය ඇති වෙනවා නම් තියෙන ද්වේෂය වැඩි වෙනවා නම් නැති ද්වේෂයක් මතු වෙනවා නම් තියෙන ද්වේෂයට තව තවත් පොහොර වැටෙනවා නම් ඒකෙන් වෙන්න ඕනි සද්දැහිල්ලෙන් ඒ හඬ ඇහිල්ලෙන් ඒ කතා ඇහිල්ලෙන් ඒ කතන්දර ඇහිල්ලෙන් ඒ කතාවලට සම්බන්ධ වීමෙන් ඒ කතා අහලා රාගයක් ඇති වෙනවා අහලා විතරක් නෙවෙයි ඒතර කියවෙනකොටත් එහෙමයි දැන් කියනකොට ඒකත් විතක්ක ਵਿਚාරත් එක්ක යන කියවීම ඒකත් නිහඬ කතාවක් ඝානේන ගන්ධං ඝායිත්වා නාසයට දැනෙන ගන්ධයන්ගෙන් ද්වේෂයත් වෙන්න පුළුවන් රාගයත් වෙන්න පුළුවන් දිවට දැන් රසයන්ගෙන් තියෙන රාගය වැඩි වෙන්න පුළුවන් තියෙන ද්වේෂය වැඩි වෙන්න පුළුවන් ඒ දෙකෙන්ම පරිස්සම් වෙනවා ශරීර දැන් ස්පර්ශ වලින් ද්වේෂය ඇති වෙන්න පුළුවන් රාගයත් වෙන්න පුළුවන් ඒසයගෙන් විස්තර විමර්ශන වැඩි කරන්නේ නැතුව ඒගෙන පාවිච්චි කරන්න ඕනේ ඒක අනත්තත් එක්ක ඉන්නේ හැබැයි අනත්තත් කියනකොට බොහොම හොඳයි. මොකද මේ පුතුවේ දැන් වාදයල මේ තත්ත්වයේ දැනෙන වින්දනේ ආය කවදාත් ලැබෙන්නේ නැහැ මේ ශරීරයට ලැබෙන්නේ නැහැ කි මරුණට පස්සේ ඒක තත්ත්වයකින් ඉවරයි. ඊට පස්සේ මානෝ ඒකත් මතකේ තියෙන්න ඕන. මනසා ධම්මං විඤ්ඤාය. හිතට හිතවිලි ගලාගෙන එනකොට ද්වේෂය ඇති වෙනවා නම් මොනවා හරි දෙයක් ඔළුවට හිතෙනකොට ඔළුවේ පින්තූර ඇඳෙනකොට ද්වේෂයක් ඇති වෙනවා නම් එකෙන් අයින් වෙන්න. එක හිත හිත හිතා ඉන්න හොඳ නැහැ කියන. පාට ඒක වෙනස් කර ගන්න ඕන. ඔළු හරහා මොන හරි කතන්දර හැදීගෙන පින්තූර මැබීගෙන රාගය විශ්වෙනවා නම් Tamanta මේ ඉච්ඡා කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි මන්දි සංවරය කියන්නේ. මේ තේරෙන භාෂෙන් කියන්නේ අපිට. ඒක තර්ක විතර්ක අනුව වැඩි කරගන්න හොඳ නැහැ ඔළුවට එන අදහස් ද්වේෂ වැඩි වෙන රාග වැඩි වෙනවා. ජස්ටිෆයි කරන්නේ නැහැ. සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවනය උතුම් මාර්ගයකට අවතීර්ණ වීමට අවශ්‍ය ඉන්ද්‍රිය සංවරයෙන් ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසයක සුඛම් පටිසංවේදීති අද් තමන්ගේ අභ්‍යන්තරේ එයාට කෙලෙස් ගැලීම නතර වීම පිළිබඳ සොම්නසක් ඇති වෙනවා. සිංචනේ නතර වෙලා, තෙත්වීම නතර වෙලා. හරියට පයිප් එකක් ලීක් වෙනකොට අපි හිතමු සිංක් එකේ යට පයිප් තියෙන එක ලීක් එකක් තියෙන. ඒතකොට තමයි තේරෙන ඒ සිංක් එකේ තෙත් වෙලා තෙත් ලුතුරලා යන දන්නේ නැත්නම් ඒක නරක් වෙලම නැහැ. ඒ වගේ බාත්ටබ් එකේ ලීක් එකක් තියෙනවා. ලීක් වෙලා ලීක් වෙලා ඒක තමයි තෙත්ලන්තුන් සීලිමෙන් තෙලිමෙන් තමයි තේරින් යන්නේ ආ බාත්ටබ් එක ලීක් වෙලා කියලා. අනිත් වගේ ලීක් වෙන්න දෙන්න තෙත් වෙන්න දෙන්න නැති. ඒ සුවේ යාත දැනෙනවා. ඒවංකෝ බ්‍රාහ්මණ බික්කු ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරෝ හෝති. ඉන්ද්‍රියන්ගේ දොර අඩවල් කරගෙන ඒක මේකට මුරකාරෙක් තියාගෙන ඉන්නවා කියන්නේ ඔන්න ඕක. ඉන්ද්‍රියසුගත ద్వාර කියන්නේ. ගෝපනය කරනවා කියන්නේ රැක ගන්නවා කියන්නේ. ගෝපනය කියලා කියන්නේ මුරකාරෙක් තියාගන්න. ආරක්ෂා සංවිධානයක් තියාගන්න. ඇහැට කනට දිවට නාසයට හමට මනට බ්‍රාහ්මණය අයංකෝ බ්‍රාහ්මණ යඤ්ඤෝ පුරුමේහි යඤ්ඤෙහි අපත්ත තරෝච අර කලින් කියපු මහා පුණ්‍ය කර්ම වලට වඩා අර සීල පුණ්‍ය කර්ම ඒ කෝටමත් වඩා වැඩි අඩු කටයුතු හැටි දැන් සමහරට තේරෙන්න පුළුවන් මේක තමයි වැඩිම කටයුතු තියෙන්නේ කියලා. නමුත් මේකේ කරන්න ඕන දේවල් නෑ. හරක් එකතු කර ගන්න ඕන, ආරාධනා කාඩ් යවන්න ඕන, ඊමේල් යවන්න ඕන, ටෙක්ස් කරන්න ඕනේ නෑ ඉඳ කියන්න ටෙලිෆෝන් කරන්න ඕනේ කට්ටිය ගෙන්නන්න ගෙවල් ඊට පස්සේ ගේ සුද්ධ කරන්න ඕනේ මහා පුණ්‍ය කර්ම වලට වගේ ඉන්ද්‍රිය සංවරය හැම එම්තිස්සෙම කියනවා බුදුහාම කියන අරට වඩා අර මහා පුණ්‍ය කර්ම වලට වඩා අල්ප කටයුතු ඇති අවම ක්‍රියාකාරකම් ඇති අවම මහන්සි වීම ඇති අවම මහන්සි කිරීම ඇති සිදු කළ හැකි ප්‍රතිඵල වැඩිපුර ලබා ගත හැකි වැඩි සැනසෙල්ලක් ලබා ගත හැකි පුණ්‍ය කර්ම තමයි ඉන්ද්‍රිය ගුත්තරද්වාරය ඊළඟට යා ආයතන ගෞතමයන් වහන්සේ යා කොම කියන අර යාගේ යඥයටත් වඩා ඊට පස්සේ අර මේ තමන්ගේ පරම්පරාවෙන් දෙන දාණයටත් වැඩි ලොකු. ඒ විහාරයක් පූජා කිරීමට වඩා වැඩි ලොකු. තෙරුවන් සරණ යෑමටත් වඩා ලොකු. ඊට පස්සේ සරණ ශීලයටත් වඩා ඒ මුකෝම් කියාගෙන ඊටත් වඩා තියනවාද කියනවා. තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ සති සම්පජාන්නේ. හතංච බ්‍රාහ්මණ බික්කු සති සම්පජන්නේන සමන්නාගතෝ හෝති. බ්‍රාහ්මණය සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන්නේ සති සම්පජාන්ණයෙන් යුක්ත වෙන්නේ කොහොමද? මේ දෙක එකට යනවා. සම්පජාන කියන එක. සම්පජානකාරී කියන එක අපි ඉගෙන ගන්නවා. ඒක මේකට පමණක්ම ගාව ගන්න මේ කතා කරන්නේ ශරීරයේ හෙල්ලිල්ල ගැන හිතන හැටි. ශරීරයේ හෙල්ලිල්ල නතර කරනකොට වෙන මොනවා වෙන්න මොනවාද කියලා හිතන හැටි. ඒ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ ශරීරයේ හොල්ල හොල්ල තියා ගැනීම. නාම කොට සයින් කරනවා නේ. ඒක නතු හොල්ලන්න බෑනේ ඒක දන්න. මේ තේරෙන බසින් පමණයි කියන්නේ. අපි දැන් ඉගෙනගෙන තියෙන සම්පජානකාරී කියන එක. ඉද බ්‍රාහ්මණ බ්‍රාහ්මණය මෙන්න මෙතෙන්දී මේ අවස්ථාවේදී භික්ෂුව අභික්ඛන්තේ පටික්ඛන්තේ එහිමෙහි යනකොට ඉස්සරහට යනකොට හැරෙනකොට කල්පනාකාරී වෙනවා. නැගිටල යන්න හදනකොට කල්පනාකාරී වෙනවා. දැන් අර විශාල පින්කම් කරන්න ඕන වැඩ නෙමෙයි ආරාධනා කරන්න ඕනේ නෑ ටෙලිෆෝන් කරන්න ඕනේ නෑ ගෙදර සුද්ධ කරන්න ඕනේ කියලා, උතුම් කුෂන් දාන්න ඕනේ කියලා. කඩේට යන්න ඕන, සුපර් මාකට් යන්න ඕන, පිරිකර ගන්න ඕන. ඒ මුකුත් නැතුව කරන්න පුළුවන් වැඩක් තමයි ඒ අරව නතර කරන්න කියන ඊට වඩා මහා අඩු වැඩ ඇතිව වැඩි ප්‍රතිඵල ලැබෙන අනුන්ට කරදරයක් නැතුව කරන්න පුළුවන් වැඩි සොම්නසකුත් ලබා දෙන කාරණා ප්‍රතිඵල සොම්නස දෙකම ලැබෙන කාරණා. මේ විශේෂණ හතර වැඩක. ආලෝකිතී විලෝකිතී බලනකොට නොබලා ඉන්නකොට සුවහගෙන ඉන්නකොට මේ ඇහ පාවිච්චි කරනකොට මේ පෙනෙනවා කියන වැඩි ගැන මේක ධාතු මනසිකාරයට යන්න පුළුවන් ශුන්‍යතාවට ඇතුළු වෙන්න පුළුවන් දොරක් සම්පජානකාරී හොති. කෙරෙන්නේ මොකද්ද කියලා අවබෝධය කරනවා. සම්මිංජිතේ පසාරිත ඔය ශරීරයේ තියෙන හන්දි කියලා જાතිකුත් තැන් තැන් වල එක එක જાති තියෙනවා. වැලමිට හන්දිය, ඇඟිලි පුරුක්කුල හන්දි, බෙල්ලේ තියෙනවා. කරකන්න පුළුවන්, නවන්න පුළුවන් තැන් තියෙනවා මේ ශරීරේ. දැන් ගමන් කරනවා කියනකොට උනත් ඒ කුළු ඇටේ ෆීමර් එක ඒ ඒ තියෙන જાති ඔක්කොම එච්චර කියන හැටි. සොකට් ඒ ජොයින්ට් වලින් මම කරනවා කියලා හිතුවටම ශරීරය කෙරෙන්නේ. දැන් ජොයින්ට් එක අපි හිතමු කකුල සම්පූර්ණයෙන් අයින් කරලා දැම්මොත් ඒ ඒ කරන්න ඉන්නවනේ. ශරීරය කරන්න නැති වෙන්නේ ඒක නැතුණාම. ඒක. ඒක ශරීරයේ කෙරෙන කාර්යයක්. එතකොට අත් වේදනකොට කොහොමද ශරීරයේ චලනයන්නේදී කල්පනාකාරී වෙනවා. කල්පනාකාරී කියන එකට මෙතෙන්දි කියන්නේ අපි සම්පජානකාරියෝ. අපි ඒකට කතා කරලා තියෙනවා කතා කරමු. තවත් අවශ්‍ය නැහැ. අසිත සංඝාටි පත්ත චීවරණ දාහරණි. එතන තමන් ඒ ඒ වික්ෂුවකට වෙනම යුනිෆෝම් එකක් තියෙන එකයි ඒව කියන්නේ. එහෙම නැත්නම් ගවුම් කලිසම් කමිසය ටයිකෝඩ් අඳිනකොට සපත්තු සිරිප්පු දානකොට අඳිනකොට ගලවනකොට තොප්පි දානකොට ගලවනකොට ටයිකි දානකොට ගලවනකොට බොත්තම් දානකොට ගලවනකොට ඒව Taman ගන්න දුන්න. සාබුදුහාමුදුරු සංඝාතිපත්ත චීවර ධාරණය විතරයි කිවි බුදුහාමුදුරු කියලා නෑ මේ සූත්‍ර කිසිම එකදී සාරි අඳිනකොට සම්පජානකාරී වෙන්න ඕනේ. සපත්තු දානකොට සම්පජානකාරී වෙන්න ඕනේ. එම නෙවෙයි ක්‍රියාකාරකම් වලදී තමන් තමන්ට ගාව ගන්න. අසිතේ පීතේ කායිතේ සායිතේ කෑම බීම කනකොට හපනකොට ගිලිනකොට ඒකේ මා ලිටරචර් ට්‍රාන්ස්ලේෂන් එක නෙවෙයි තේරුම් ගන්න විතරයි ඒකට පදා පදානු පද තේරුම් නෙවෙයි ඒක බොහොම වැදගත් වෙනවා. කට හරිනකොට කටට ගන්නකොට ඇඟිලි නම් එහෙම ඇඟිලි වලින් අතින් කනවා නම් ඇඟිලි වලින් එහෙමයි ගැරු හැඳි පාවිච්චි කරනවා මේ විදිය ඒක තේරුම් ගන්න. සුප්පිකද හැඳ පිඟානට යන හැටි ඊට පස්සේ චතු කර ගන්න නැති ඇඟිලි වලින් හැඳ අල්ලා ගන්න හැටි කටට එන හැටි වගේ එක එක ක්‍රියාවක්. ඔක්කොම නැත්තත් ඒක එකක් එක අහු අහු වෙනකොට ධාතු මනසිකාරට ශුන්‍යතාවට බහින්න පුළුවන්. උච්චාර භාෂාවකම් මේ කෑම හැමතිස්සෙම කෑම තියෙන පැය 19ක් 24ක් අතර ශරීරින් පිට වෙනවා ඒවා. වතුර මුත්‍ර වාසිනුත් අනිත් ඒවා මල වාසිනුත් පිට වෙනවා. ඒ කාර්යයේදී බොහොම කල්පනාකාරී වෙන්න ඕන. ඒවා හීන රූප, අමුතේ ඒ රූප ගැන තව දින්ට. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ. හිතගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොට අර ආයකෙටින් කියන්නේ జాగරිතේ. නිදාගෙන ඉන්නකොට අවදි වෙලා ඉන්නකොට කතා කරනකොට කතා නොකර ඉන්නකොට කෙරෙන්නේ මොකද්ද කියලා අවධානයෙන් ඉන්න ඕනේ. ඒවංකෝ මහා බ්‍රාහ්මණ බික්කු සති සම්පජාන්නේන සමන්නාගත්ෝ හෝති මෙහි විදියටයි බ්‍රාහ්මණය භික්ෂුවේ සති සම්පජාන්නේ ඉන්නේ ඒ වචනේ මතක තියෙන්න අයංකෝ බ්‍රාහ්මණ යඤ්ඤෝ බ්‍රාහ්මණය මේ අපි මේ යඤ්ඤෝ කියන එකට මම උද්දත පාඩතු කියන්නේ මේ මහා පුණ්‍ය කර්මය ඔය කලින් කියපු මහා පුණ්‍ය කර්ම වලට වඩා ඒ මතක් වෙන්න ඕන මොකද්ද මේ සූත්‍රයට අනුකූලව. අර පිටාකේ මේක යාග මහාචාර්යතුමාට මේක කියන්නේ කියලා. ඒ ඒ පුණ්‍ය කර්මයන්ට වඩා අපත්තතරු අල්ප කටයුතු තියෙන අවම ක්‍රියාකාරකම් නැති අප්ප සමාරම්භතරු අවම මහන්සි වීම ඇතිව අවම මහන්සි කරවීම ඇති සිදු කළ හැකි. මහප්පල් තරන්ට ප්‍රතිඵල වැඩිපුර ලබාගත හැකි. මහානිසංස තරන්ට වැඩි සැනසෙල්ලක් ලං කරගත හැකි මහා පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මය කියන එක යන්නේ කියන එක තම උද්දෘත පාඨ වලින් කියන්නේ. මා හිතනවා අපි ධර්ම සාකච්ඡාවට එළඹුණොත් හොඳයි දැන් ධර්මයේ දන්නේ නැත්තු කතා කරන්න සමහර නවකයෝ ඉන්නවා නම් ඒත්තන්ටත් ඒව දැනගන්න පුළුවන්. නැත්නම් ඒත්තන් ළඟ තියෙනවන යමක් අපිට කියා දෙන්න ඒත්තන්ටත් කතා කරන්න පුළුවන්. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. තිරුවන් සරණයි හැමදෙනාටම ඇත්තටම ප්‍රශ්නයක් වශයෙන් අහන්න දෙයක්වත් මම හිතන්නේ තේරුම් කරන්නත් දෙයක් ඉතුරු වුණා කියලා ඒ තරම් හොඳට සත්‍යජිතුම අපිට ඒක පැහැදිලි කරා එකම දේ මෙතනදී නිකමට හිතට ආපු දෙයක් තමයි මේ මේ පුද්ගලයා තාම ක්‍රමේ මේ මාර්ගයට ගැනීම සඳහා තථාගතයන් වහන්සේ යොදන ක්‍රම ඇත්තටම හරිම හරිම හිට් ගන්නවා ඒක හැම තැනදීම පේනවා මොකද මේ ඉන්ද්‍රිය ගුත්තද්දාර ద్వාර කියන එක සත්‍යජිතමා අපට විස්තර කළා දැන් මේ පුජ්‍යලයා සෝවාන් වෙච්ච කෙනෙක් එහෙම නොවන නිසා මේ ලෞකිකව මේ දිහා බලන විදිය කියලා දෙන හැටි ඊ타ත්ම සන්තෝෂ සතුටක් හිතුණා ඒක කියපු විදියට ඒ මොකද කොහොමද මේක කරන්න ඕනේ කියන එක ඇත්තටම දැන් අපි හිතුවතින් සෝතාපන්න නොවූ කෙනෙක් ගැන ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න පුජ්‍යලයක් ගැන එවැනි පුජ්‍යලයක් මේ ඉන්ද්‍රිය පරිහරණයේදී රාග ద్వේෂ ඇති නොවන විදියට ඒවා සංවර කරගන්න හැටි. ඒ මොකද එවැනි දැනුමකින් තමයි අපි පටන් ගන්න හැම දිනාම මොකද ඒ විදියට වෙන ක්‍රමයක් අපි මොකද අපි තාම ආයතන ගැන එහෙම අපිට හැඟීමක් නැහැ ආයතන වශයෙන් ඒ වැනි මනසකට පත් වෙලා නැත්නම් ඇත්තටම සාමාන්‍ය කෙනෙක් මාර්ගයේ මුලදී මේ රාග ද්වේෂ ඇති නොවන විදියට කොහොමද ඉන්ද්‍රිය පරිහරණය කරන්නේ කියන එක ඒක ඉතාමත්ම හිත්ගත් තැනක් වුණා මොකද හුඟක් වෙලාට අපිට තේරෙන්නේ එතන තමයි කියලා වුණා දැන් යම්කිසි අපිට ඇහැට යම්කිසි රූපයක් කෙනෙක්ගේ රූපයක් පතිත වුණොත් අපි සාමාන්‍ය ලෞකිකව හිතුවොත් එයින් අපි දන්නවා අර uppajjati manapam uppajjati amanapam අමනාපයන් කියන විදිහට අපිට මනාපය හරි අමනාපය හරි උපදිනවා. ඒ උපදින මනාපය හෝ අමනාපය ඔස්සේ අපිට රාගය හෝ ද්වේෂය ඇති වෙන හැටි දැකීමට උන්වහන්සේ අපිට උපදෙස් දෙන්නේ සිහියෙන් ඉන්න කියලා. ඉතින් අපි සිහියෙන් හිටියොත් විතරක් මම හිතන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට මේ දේවල් දකින්න පුළුවන් වෙයි කියලා. එහෙම නැති වුණොත් අපි නොදැනුවත්වම මේ ඉන්ද්‍රිය අප අකුසල් කරා ගෙනියන හැටි අපි මාර්ගයෙන් ඉවතට ඇදලා දාන හැටි තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඒ විදිහටයි උන්වහන්සේ දේශනා කරලා තියෙන කියන එක තමයි ශ්‍රීමති මහත්මිය දැනට තේරුම් ගත්තේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි වම්පින්. තවත් කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා. සාකච්ඡාවට එකතු වෙන්න කියලා ජයන්ත මහත්මිය ඔබතුමාට පුළුවන් සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සත්‍යතුමා හැමෝටම අපි හැමදාමත්ම කතා කරනවා වගේ අදත් අපිට සත්‍යත්වම මතු කරලා දුන්න මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රියේ සුගතද්දාරෝ හෝති කියන එකේ ඇත්තම තියෙන මේ මාර්ගයේ යෑමට දෙන රුකුල. ඒ කියන්නේ අපිට හිතනම් මේ අපේ ආයතන හයක් පරිහරණය කරනවා කියන එක තමයි ජීවත් වෙනවා කියන එක. ඉතින් ඒ ආයතන පරිහරණය කිරීම ඔස්සේම තමයි අපේ කෙලෙස් අපි සතියෙන් නොඉන්න නොඉන්න හැම වෙලාවකම ඒ කෙරෙන් මතුවෙන්න බොහොම ප්‍රවණතාවයක් තියෙන්නේ අපේ අකුසල ධර්ම වැඩිවීමට බව මම හිතන්නේ අපි පුහුණු කරන්නන් හැටියට හැමෝටම තේරෙනවා. ඒ යමක් දැක්කම අපි පාරකට කැවිලිගෙන යනකොට හරි ගේ ඇතුළේ ඉන්නකොට හරි ඒ ඒ දකින අහන දැනන දැනගන්න දේවල් ඔස්සේ අපේ සිත සමහර දෝමනස් වලට. එහෙමත් නැත්නම් අපිට ඒක යම්කිසි දෙයක් දැක්කොත් ඒ ගැන ඇල්මක් ඇති වෙන්නත් පුළුවන් ලස්සන ගහක් කියලා හරි නැගිල්ලක් කියලා හරි ඒ දේවල් කෙරෙහි සියුම් ලෙස හෝ එහෙම ඇති වෙන්න පුළුවන් හැබැයි ඇස් වහගෙන යන්නත් බෑ අපි පාරේ යනකොට ඒ බවත් අපි දැනගන්න කන් දෙක වහගෙන යන්නත් බෑ මොකද කන් දෙක වහගෙන ගිහිල්ලා පාරක් ක්‍රොස් කරන්න එහෙම බෑනේ කොහොමත් අපි ඒ නිසා ඒවා ඉන්ද්‍රිය අරගෙනත් ඉන්න වෙනවා එතකොට අපිට ඉන්ද්‍රිය අරගෙන ඉන්නකොට අපිට අවශ්‍යතාවල් පිරිමහ ගන්නත් අපිට ඒ ඉන්ද්‍රියන් අරගෙන ඉන්න වෙනවා ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ වගේම ඒ වගේ එන බාධක මොනවද කියන එකත් වෙනම අඳුර ගන්න වෙනවා. ඒකයි මෙතන අපිට අපේ අපේ මාර්ගයට උපයෝගී කරගන්න පුළුවන් විදිහට තමයි එතකොට මේ ඉන්ද්‍රියන් ටික අපිට භාවිතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි අර උත්තර මානවකයාගේ ගුරුවරයා කියපු විදිහට ඇහැ කන වහගෙන ඉන්න වෙනවා. එහෙම නෙවෙයි මෙතන කියන්නේ. තමන්ට තමාගේ හිතේ ලෝභ දෝෂ මෝහ ඇති වෙන විදිහට යමක් ඒ ඉන්ද්‍රියන් වලින් ඇතුල් වෙනවා නම් ඒ ගැන තමයි පරිස්සම් වෙන්න ඕනේ. ඒවත් ඒවට තමයි මේක වහ ගන්න කියලා කියන්නේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ බාහිරව තියෙන දෙයකින් අපිට ලෝභ දෝෂ මෝහ වෙනවනේ. එහෙමත් නැත්නම් බාහිර කියවම මනසත් මනත් ගන්න වෙනවා. මනසත් වෙනවා. දැන් අපි කොහේ හරි තමන්ගේ කාමරයක හරි තමන්ගේ ගේ ඇතුලේ හරි දේවල් කර කර ඉන්නකොට අපි නොයෙකුත් දේවල් ඉබේටම කියන්න බෑ මේක අපි කලින් ස්පර්ශ වීමේ හේතුවක් නිසා ඒ වේ වෙලාවට මතුවලා එන ගතියක් තියෙනවා ඒක තමයි හිතේ ස්වභාවය. එතකොට අඩුම ගානේ අපිට ඒ අපේ සිත අපි හිතමුකෝ ද්වේෂයක් ඇති කරන්න පුළුවන් දෙයක් මතක් වුණා නම් ඒක ඒ බව ඇඳගෙන එතනම දොර වහගන්න වෙනවා. ඒකයි ඒක ඇතුළට ඇවිල්ලා ඉවරයි. ඇතුළට එන එක නතර කරන්න අපිට මේ අවස්ථාවේදී බෑ. ඒක ඇත්තටම සමුච්ඡේද ප්‍රහාණයන් තුලින් තමයි ඒ ගතිය ඇති වෙන්නේ. අපිට ඒ විදිහට රඟපාන්නත් බෑ. ඇත්ත ඇති හැටීම අපි තේරුම් ගන්නත් ඕනේ. සිතේ විදිය මේකයි. සිත කියන එකට අපිට බෑ ෆිල්ටර්ස් දාන්න. හිතට එන දේවල් එනවා. නමුත් ඒ ආපුවම අපි ඒවට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? හිතට එන්නේ විපාකයක් හැටියට. ඒ විපාකයට දක්වන ප්‍රතිචාර මතයි අපේ කර්ම සකස් වීම සිද්ධ වෙන්නේ. එතකොට එතන මෙතෙන්දි කරගන්න හිතෙනම සමහර විට මේ කියන එකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන් සත්‍යතුමනේ ඔබතුමා පැහැදිලි කරන්න වැරද්දක් කියනවා නම් එතෙන්දී අපි ආවට පස්සේ හරි එතන ලොක් එක දා ගන්න ඕනේ. ඒක බහැර කරන්න. ඒ ගැන නැවත නැවත හිත හිතා කෙලස් හදාගන්න එක වළක්වන්න ඕනේ. එතකොට අපි එතනින් ඉන්ද්‍රිය වැහුවා. ඒක මනසට ඇතුළේ නැවත වාරයක් ඇතුල් වෙන එක වහගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේ කියලා හිතෙනවා මට මේ මේ ටික කතා කරනකොට ඒ විදිහට අපි මේ ඉන්ද්‍රියන් ටිකට යම් කිසි විදිහක ආගේ හැරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා ඔෆ් කරගන්න. ඒ විදිහටයි කියලා හිතෙනවා මේ අපි මේ ඉන්ද්‍රිය ගුප්තද්වාර වෙන එක ගැන හිතන්න ඕනේ කියලා මට මේ අවස්ථාවේදී කල්පනා වුණා. ඒකෙන් හින්දා අපිට අවශ්‍ය විදිහට අපේ ජීවිතේ ගෙනියන්න ඕන ප්‍රමාණයට අපිට ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න වෙනවා. සකනාසී දිය කය මනස කියන එක අපි දැන් ධර්මයක් අවබෝධ කරගන්නවා නම් ඒකටත් මනස තමයි මූලික වෙන්නේ. එතකොට අපිට මේක සංවෘත කරගන්න වෙන්නේ ලොක් කරගන්න වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ කියලා දේවල් ඇතුල් වෙනවා නම් අන්න ඒ වෙලාවට තමයි එහෙම ඇතුල් නොවෙන්නයි අපි ඉන්ද්‍රිය සංවරයක් කරගන්න ඕනේ කියන එක තමයි මූලික වශයෙන්ම තේරුම්ගෙන තියෙන්නේ ඒ වරදක් තියෙනවා නම් පෙන්ලා දෙන්න කියලා මම ගෞරවයෙන් සභාවෙන් ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ශිෂ්‍ය චන්ද්‍රානි ඔබතුමීටත් පුළුවන් දෙකතු වෙන්න අපි ඊට පස්සේ සතේ තුමාට එකතු වෙමු. ගුවන් සරණයි. දැන් බොහොම හොඳ කරුණු රැසක් ඉදිරිපත් වුණා. දැන් අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ සීලයෙන්. සීලේදී අපි මූලිකව ඉගෙන ගන්න දෙයක් තමයි සිත, කය, වචනය. එතකොට අපි දැන් මෙතෙන්දී ඉන්ද්‍රිය සංවරයට මුල් වුණා ඉරියව් සංවරයටත් මුල් වුණා අපි එතෙන්දී දැන් මේ සාමාන්‍ය පුජ්‍යලයකට මාර්ගයට පිවිසෙන ආධුනිකෙක් හැටියට ගත්තාම අපිට පේනවා අපිට දෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් ලොකුම කරුණ තමයි අපි මෙතෙන්දී සිත කය වචනය කොයි ආකාරයටද ඉන්ද්‍රිය සංවරයෙන් අපි ඉගෙන ගන්න කාලෙදී අපිට උගන්වපු දෙයක් මම මතක් කරලා දෙන්නම් අපිට ඉස්සෙල්ලම උගන්වන්නේ සීලයේ මේ සිත කය වචනයයි ඉන්ද්‍රියට සම්බන්ධ කරලා තරහ ගියාම කොහොමද වචනේ මෙල්ල කරගන්නේ සිත මෙල්ල කරගන්නේ අපි කය මෙල්ල කරගන්නේ අන්න එතනදි තමයි අපි මෙතනට සම්බන්ධ කරගන්නේ ක්‍රියාකාරීත්වයෙන් දැන් හුඟක් අපි ඉගෙනගෙන තියෙන විදිහට අපි හුඟක් මේ සූත්‍ර අරගෙන තියෙන්නේ භාවනාවට අනුකූලව. එතකොට අපි ගන්නවා සීලය, සීල විසුද්ධියෙන් අපි යනවා දැන් මේ ගියේ ඉන්ද්‍රිය සංවර. ඒ කියන්නේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියටයි අපි පිටෙන්න හදන්නේ. චිත්ත විසුද්ධිය කෙලවර තමයි ඒකාග්‍රතාවය. කියන්නේ අපි ප්‍රීති සුඛ විඳනයක් ලබලා ඒකාග්‍රතාවයට එනවා. ඉතින් එතනට එන්න බොහොම දුරයි. මෙතන මේ පුජ්‍යලයා ටිකෙන් ටික ටිකෙන් ටික කියන හැටි පේනවා. කොහොමද සිත කය වචනේ මුල් කරගෙන අපි මේ ඉන්ද්‍රිය සංවර කරගන්නේ කියලා. එතකොට අපි තරහක් ආවොත් ඇහෙන් යමක් දැකලා අපි මුලින්ම සිත දැක ගැනීමේ හැකියාවක් සති සම්ප්‍රජානයයි යෝනිසෝ මනසිකාරයයි ඒව ඇතුල් වෙන්නේ එතනදී අපි ඉගෙන ගන්නවා අපිට තරහ ගියා කියලා. එතකොට අපි කට වචනේ මෙල්ල කරගන්නවා, කයෙන් වෙන ක්‍රියාව මෙල්ල කරගන්නවා. නිතදී අපි මේක පුහුණුවට ගන්න. එතකොට මට ඒ කරුණ එකතු කරලා දෙත හැකි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. බොහොම හොඳයි කල්යාණ මිත්‍රන් මිතුරියා. අලුත් දෙයක් එකතු කරන්ට නැහැ. එක එක පැති වලින් අපිට බලන්න පුළුවන් විදි. අපි වුණොන් එකිනෙක සත්ත්ව ප්‍රජාවන් වුණොන්ට වෙනස් නිසා ධර්මානුකූල කුයි පැත්තෙන් බැලුවත් හරියක. ඒ අපි කිසිම හිතේ තියාන ඊළඟ එකට යමු ඊළඟ එක තමයි මෙයා බොහොම හොඳ දේ මේ මා කවුද කියලා දෙන්නේ මේ කතා කරන්න නෙවෙයි තථාගතයන් වහන්සේ තථාගතවරේ කියන්නේ අපට ඉගෙනගත්තේ මහා බල කල්ප කෝටි ගණනකට පස්සේ මේ මනුෂ්‍යත්වයක් වශයෙන් මේ පෘථිවියට පහළ වෙන උත්මේ මේ මේ ලෝක ධාතුව තුළ තව ලෝක ධාතුවල මේ වෙනකොට ඉන්න පුළුවන් බෝධිස් බුදු බුදවරු. නමුත් මේ ලෝක ධාතුවල තුල නැහැ. බුදුන් කියන්නේ ඒකස්මින් ලෝක ධාතුව. එක ලෝක ධාතුවක බුදුරු දෙදෙනෙක් එකවර නැහැ. තව තැනක ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නේ සන්තෝෂෝ කියන එක. දැන් ආයත් කුටදාන්ත බ්‍රාහ්මණ අහන්නේ ඔක්කොම කියලා දැන් ඔය මහා පුණ්‍ය කර්මයට වඩා ඉන්ද්‍රිය සංවරයටත් වඩා තව ඉහළ එකක් තියෙනවා කියලා. අර සීල් වලටත් වඩා තියෙනවා. සන්තෝෂය. සන්තෝෂ කියන වචනය හෙළබසින් පරිවර්තනය කරපු වචනෙට යන්න එපා. සන්තෝෂ කියන්නේ pāli වචනේ සන්තුට්ඨි කියන එක. දැන් හෙළබසින් ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන භාෂාවෙන් සතුට කියන්නේ ඒකයි. ඒ වචන වශයෙන්. නමුත් සතුට කියන එකට දෙන අර්ථකථනය වෙනස්. සන්තුට්ටි කියලා කියන්නේ Tamanට ලැබිච්ච දෙයින් සතුට වෙනවා වැඩි අභිජ්ජා ඇති කරගන්නත්. එතකොට මොකද අපි හැමතිස්සෙම හිතනවා අපිට ඇති වෙනවා insecurity feeling එකක් ඒක නැත්තම් මට හරියන්නේ නැහැ කියලා. හැමතිස්සෙම අනිත් එක ලැබුණොත් තමයි මට වඩා සතුටින් ඉන්න පුළුවන් කියලා. එනිසම් සන්තුෂ්ටි වැඩගත්. ඊට පස්සේ කතන්ච ප්‍රාමණ බික්ඛු සන්තුට්ඨෝ මේ භික්ෂුව නැත්තම් සත්‍යාබෝධය සඳහා පිළිපන්නේ කෙනා යෝගාවචරෙක් බවට පත්වෙච්ච කෙනා සන්තුෂ්ටි වෙන්නේ කොහොමද? සන්තුෂ්ටි කියන්නේ ඔන්න අපි වචනේ ඉගෙන ගත්ත වචනේ මේ කියන්නේ සතුට ඇති කරගන්නේ කොහොමද? හෙළබසට නෙවෙයි මේ ධර්ම සාකච්ඡාව විදිහට කරගෙන වචනේ. ඉද බ්‍රාහ්මණ වික්කු සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ඇඳුම් තියෙනවා නම් ඒ ටිකෙන් සතුටටපත් වෙනවා. හා මේ ඇති. මේ හොඳටම ඇති කියලා. ඒකට ඒකේ පැවිදි නොවෙච්ච ඇත්තු හරි නැත්නම් සමාජගත සත්‍යයන් ඇත්ත කොහොම හිතන්නේ මේ ටිකෙන් මට ඉන්න පුළුවන් මේ தත්ත්වයේ හැටියට කියලා තීරණයක් ගන්න ඕන. ඇඩ්වර්ටයිස්මන්ට් ෆලෝ කරන්නේ. ඒක 120ක් ලාභ වුණා කියලා අල්ටින් ගන්න හොඳයි කියන්නේ. ඒ ඒ මාර බිස්නස් ට්‍රික් එකට අහු වෙන්න අපි මාර්යා අල්ලගෙන ඉන්න පැතියෝ ඇඩ්වර්ටයිස් ඇඩ්වර්ටයිස්මන්ට් පොතක් දැක්ක ගම හිතෙන්න උන මේ මාර්යා ගිලියුමක් කියලා මාර්යා ප්‍රපල් කරලා තියෙන්නේ කියලා කුච්චි පරිහාර කියන පින්ඩ පාතේන ශරීරයේ බඩ පුරවා ගන්න පුළුවන් අවශ්‍ය කැමැටකින් සතුටටපත් වෙනවා මේ ඇති කියලා යුතුයකම් තියෙන ඇත්තක අර කලින් කිව්වගේ රෙසිපි හදලා දරුවන්ට දෙන්න ඕන ඒක වෙනම කතාව. නමුත් යටි හිතේ තියෙන්න ඕන අනිත් එක්කනහට හදලා දුන්නා මොකද මේක මෙහෙම නුනත් පුළුවන් වැඩේ කරගන්න කියන්නේ. හැබැයි අනිත්‍යයට දෙනවා නම් ඒක due to which love is divine කියලා කතාවක් තියෙන්නේ. ඒ මෙත් සිතින් ඒක කරන එක උතුම් දෙයක් වෙනවා. සෝ යේන යේන පක්කමති සමාදාය පක්කමති. Tamanට ගෙනියන්න පුළුවන් ලගේජ් ප්‍රමාණයක් තියාගන්න. ඒතන ආයෙ තියලා යන්න දෙයක් නැහැ යාට. ඒක හරිම අමාරු දෙයක්. මම දන්න හැටියට ලංකාවේ හිටිය ඥාන විමල කියලා භික්ෂුවක් චර්පෙන් ජාතික උන්වහන්සේ එහෙමමයි හිටියේ. එහෙමමයි හිටියේ. සෝගෞරෙන් ඒ සංඝ සමාධික සීපත් කරන්නේ වන්දනීය සාරිපුත්ත පරපුරටයි. එතකොට යේන යේනෝ පක්කමති සමාදාය පක්කමති. සියත අපි මහරජ පක්ඛී සකුණෝ හරියට කුරුල්ලෙක් වගේ කියලා. ඒ වචනේ අපි දන්නවා. අපිට දැන් කතා කරන්න ඇතුළු අපිට කියන අපිට U-Haul ට්‍රක් පහක් වටවන වෙනවා තියෙනවා කියන්නේ මූවෙන්ට් උනොත් සමාදාය පක්කන මට නම් ඉතර නැහැ අනේ පහක් පොන්නේ පොඩි එකක් ඇති සමාවෙන්න පෞද්ගලික කතා කළාට පක්ෂකුණෝ යේන යේන විදේති සපත්ත භාරුව දේති කක් මේ කකුරුල්ලෙක් ඉගිලෙනකොට ඒ තටු දෙක පමණක් ඇතු යනවා. දැන් මේ දවස්වල මේ කැනඩාගේ ඉස්ලායම ඔය ගා දකුණට ගියත් දැන් එන මේ හරහා උතුරට යන්න. දාස් ගන්න. ඒත්තු අරගෙන ගියේ නෑ තුරුන් ලෙන්දල මොනවා හරි මෙක්සිකන් බෝඩරේට ආපහු මෙක්සිකන් බෝඩර් දාල් උදාහරණයකට මොකක් තරම් එන්නන්නේ වගේ. සන්තුට්ඨෝ හෝති කාය පරිහාර කියන චීවරෙන්. ඒ විදිහට ඒ පක්ෂියෙකුගේ තතු දෙකෙන් යන පක්ෂියෙකු ඒ තත් ටිකක් විතරයි තියෙනවා වගේ. අවශ්‍ය ඇඳුමින් පැළඳුමින් අත්‍යවශ්‍යම ඇඳුමින් පැළඳුමින් අත්‍යවශ්‍යම පහසුකම් සලසන නිවසකින් ඒ ශරීරයට අවශ්‍යම වෙන කැම බීමකින් හා මේ ඇති කියලා නතර වෙනවා. හා මේ ඇති කියලා. ඒවං කෝ බ්‍රාහ්මණ භික්ඛු සන්තුට්ඨෝ හොති මෙන්න මේ විදිහටයි බ්‍රාහ්මණ භික්ෂුව ලත දේන් සතුටුනවා කියලා අන්නේ සන්තුට්ටි. එතෙන්දිත් බුදුහාරයක වෙනම එකක් හැටියට ඒකයි කියන්නේ මේ මහා පුණ්‍ය කර්මය අනිත් පුණ්‍ය කර්මයන්ට වඩා වැදගත්. උසස්. උසස් කියලා කියන්නේ අල්ප කටයුතු ඇති අවම ක්‍රියාකාරකම් ඇති. අවම මහන්සි වීම ඇති අවම මහන්සි කිරීම ඇති. ඒක සිදු කළ හැකි. ප්‍රතිපර වැඩපු ලබා ගත හැකි වැඩසෙනසිල්ලක් ලං කරගත හැකි. මහා පුණ්‍ය කර්ම. ඒ පුණ්‍ය කර්ම කියන එක මේ තෙන්දී මේකට පමණක් යොදා ගන්න කතාව. යන්නේ කියන්නේ ඒකේ තේරුම් ගත හැකි භාෂාවක් ඇටියෙද වචනයක් ඇටියෙද ඊට පස්සේ ආනවා තවත් ඉහළේව තියෙනවා කියලා ඊට පස්සේ නීවරණ පහර දැන් ඒවා දාන්න ජනෙල් තිර අරණේ කඩ තිර ඇරලා දාන එක මොකද නීවරණ වලට කියන වචන තමයි අන්ධකරණ අචක්කු කරණා කියන්නේ. කලුවර ඇති කරන දේවල් ඇහැ වහන જાති. චිත වහන જાති. ආගන්තුක අපි අරියුම් කරලා ගෙන්න ගත්තත්. නීවරණ පහන කියනකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ වචන කීපයක් ඊට කලින් කියන. සෝ ඉමිනාච අරියේන සීලක්ඛන්දේන සමාන්නාගත. ආර්ය මාර්ගයට අවශ්‍යම වූ සිල් රසකින් යුක්ත වෙලා. ඉමිනාච අරියේන ඉන්ද්‍රිය සංවරින සමන්නාගතු. ආර්ය මාර්ගයට අවශ්‍යම පදනමක් වෙන ඉන්ද්‍රියන් පරිපාලනය කරගන්ගෙන ඒක තියාගන්නවා. ඉමිනාච අරියේන සති සම්පජාන්නේන සමන්නාග. මේක වචනේ මතකද ඇඩ්ජෙක්ටිව් එක විශේෂනේ අරියේන. ඒ කියන්නේ දැන් අපි අප කවුරුත් උඩුගම් බලා පිහින නැත්තු. ඒ නිසා පටිසෝත ගාමීවයන් හදන. එතන තර්කයක් නැහැ. බෑ කියලා අයින් කරන්න එපා බුදුහාර කිව්වනේ අත්වේදයේ ධර්ම වේදයේ ලැබෙන්න අර පහ තියෙන්න ඕන මහානාමට කිව්වේ. එයා තමයි ආරහදකෝ වෙන්නේ. එයාට තමයි උනන්දුය තියෙන්නේ. ඊළඟට මේ සම්පජානය කියන කෙනුත් ඉතල සම්පජාන කියන්නේ ඇඟිල්ලේ හෙල්ලෙල්ල, කකුලේ හෙල්ලෙල්ල, අතේ හෙල්ලෙල්ල, බෙල්ලේ හෙල්ලෙල්ල කොඳුවැටවල හෙල්ලිල්ල, කැරකිල්ල, පැද්දිල්ල ඔක්කොම තේරුම් ගන්න වාඩිවිල්ල. ශරීරේ ඒසා කාය සින්ජනා කියේ ඒක ඉන්ජනයන්. ශරීරේ චලනයන් හැම දෙයකටම. කටේ චලනයන් හැම දෙයකටම. කටේ චලන කියන්නේ යටිහක්කනේ චලනේ වෙන්නේ. උඩු උඩුහක්ක කොහොමද කරන්නේ වෙන්නේ? දිවේ චලනය. ඔය චලන සමුදායේ ගැන ශරීරයේ චලන ගොඩක් ඇති වෙනවා. ඒ චලන ගැන අවදියෙන් සිටිනවා. පුළුවන් තරම් මේක වැඩි වැඩක් නැති එකක් අර. අඩු වැඩ ඇති මහත්ති කරන්න ඕනේ කෙනෙක් ඉච්චර. ප්‍රතිඵල වැඩි, සනසිල්ල වැඩි. එහෙම එක්කෙනා අරියයි සන්තුට්ඨිය සමන්නාගතෝ විවිත්තං සේනාසනම් භජති කට්ටිය වැඩි ජැවසෙන්නේ නැති තැනකට යනවා මම මේ අපට තේරුම් ගන්න ඕන හැටි කියන්නේ හොඳ විවිත්තං සේනාසනම් භජති කොහොමද අරඤ්ඤං පාක් එකට යන කවුරුත් ඉන්නේද කැලේකට යන රුක්ක මූලම් ගහක්මල වාඩි වෙනවා පබ්බතං කන්දරං ගිරුගං කඳු වැටි තියෙනවා දියැලි ලං තියෙන වැඩි කට්ටිය යන්නේ නැති ඒවා සමරකි විනෝද වෙන්න ඒවනේ ගිරුගුවන් ගල්ගුවාව සුසානන් සොහොන දැන් තියෙන සොහොන් බොහොම හොඳ තැන් කිල වාඩ්නුත් ඒ ඕවන්තට හේස්තල ඉන්නත් පුළුවන් හොඳට තනකොළ කපලා ලස්සන පිරිසිදු කරලා තියෙනවා ඒ සිකියුරිටි කියන එක විතරයි තියෙන්නේ මං ආවේ මේකටයි කියලා වනපත්ත වනපෙත්තක් අබ්බෝකාසං අවකාශයක් අබක අබ්බෝකාසං කියන්නේ වැඩි තමන්ට සමහර අයට වැඩි අහස පේනකොට හොඳයි සමහර අයට අහස පේනකොට උද්දච්චය වැඩි වෙනවා එක් පුද්ගලයා පලාල පුංජා ඔය කොතන හරි තියෙන කුටියක් ඔය මේ පාක් එක්ක හරි හදලා තියෙන ඒ පොඩි ගයක් ටෙන්ට් එකක් හරි මොකක් හරි තැනක් එහෙම නැත්නම් භික්ෂුවන් නම් එතකොට භික්ෂුව ගැඹු මේ කලබලකාරී නගරයේ ගමේ ඉන්නතු අයින් වෙලා. සුපච්චා බත්තම් පින්දපාත පටික්කන්තු එයා කෑමෙන් පස්සේ මොකද කාර්ය බහුල වෙනකොට වක් කරගෙන යන්න බෑ. ඔය ඇත්ත මේ දවස්වල මාතර ඥානාරාම හඳුරන්ගේ සමාධිය පිළිබඳ දේශන ඇහුවන උන්වහන්සේ කරුණු 10ක් කිව්වා. මේ සමාධිය රැක ගන්න ඕන ඒකට අලුත් අහුම්කම් දෙන්න මේ දවස්වල සාන්ද්‍ර සිසිලසෙන් ප්‍රචාර ගෙමින් පවතිනවා. පල්ලංකං නිශීදති පල්ලංකං ආභුජිත්වා ඒ කියන්නේ තියෙන අපි gedara ගත්තොත් පන්සලේ හරි ගත්තොත් දවල් දාන ඉවර වෙලා. කච්චි ඔක්කොම ගිහිල්ලා ඉක්මනින් යවන්න ඕනේ ආපු අය නම් දාන ගෙනාව. ඊම් ඒත් කෑම නම් කෑම ඔක්කොම කරලා ඩිෂ්වොෂර් එකට ඔක්කොම දාලා පංගම් කරන්ට උන් ජාති කවුරුත් නැහැ ඔක්කොම ඉවරයි. ආය හැන්දෙන් කන් කවුරුත් දෙන්නේ නැහැ ඔන්න හොඳ වෙලාව කියලා හිතෙන්න උන් රැ වෙන්නම ඕනේ නැහැ. නිසීදති පල්ලංකං ආභුජිත්වා හොඳට වාඩි වෙන්න ඉගෙන ගන්න වෙනවා එතකොට. ඒක හුඟක් මගහැරෙන දෙයක් ඉඳ ගන්නට දන්නේ නැහැ. කතාව නම් ධ්‍යාන ගැන විනාඩි 20ක් වාඩි වෙන්න දන්නේ නැහැ අපි. කතා කරන්න අපත් එක්කයි මේ ඩොක්කක් කනගෙන කියන්නේ. පල්ලංකම් ආභුජිත්ව පద్මාසනෙන් වාඩි වෙන්න ඉගෙන ගන්න. උත්තර වාඩි වෙන්න ඉගෙන ගන්න. උජුම් පායම් පනිදාය. සිරුර කියලා ගත්තේන ශාරීරිය මේක යොදා ගන්න එපා. ඒ සිරුරු මැසීම උජුම් කා ඍජුව තියාගන්න. අවධානය වැඩි වීම සඳහා සතින් පරිමුඛං උපට්ඨපෙත්ත. තමන්ගේ සතිය තමන්ට ඉදිරිපත් කරගන්නවා. එහෙම කරගෙන අපි හිතමු මූල කර්මස්ථානයක් තියෙනවනේ ඒකද දා ගන්න. බොහොම වැදගත් වූ මූල කර්මස්ථානය කියන්නේ. අර ලබති අත්ථ වේදං කියන එකෙත් ඒක තියෙනවා ටිකක්. සෝ අභිජ්ජන් ලෝකේ පහවි ගති විගතා බිජ්ජේන් චේතසා විහෙරති. මේ ලෝකයේ ගැන ආසාවෙන් කරන සැලසුම් අයින් කරලා අභිජ්ජාව අයින් කරලා හිත හිතා සිහිනමවන හැටි මම මෙහෙම තිබුණොත් මෙහෙම කරනවා මෙහෙම හම්බුණොත් මෙයාට මිත්‍ර දෙනවා මෙයාට පේන්න මෙහෙම වෙනවා මේ තීන සැලසුම් තියෙන්නේ ඒවා සිද්ධවන්ත පෙරේ සිද්ධවන්තකම හදාගන්න අභිජ්ජාවත් යන්නේ අභිජ්ජාව අර අර අර මට මතකයි සත්‍යත්කාරී වෙන්න ඇති අර මේ තවර කිරි කලේ හලාගත්තේ ප්‍රපංච වලට අහුවෙලා අන්නේ ප්‍රපංච තමයි කියන්නේ විගතේ බිජ්ජෙන් චේසා විහෙරති අභිජ්ජාය චිත්තම් පරිශෝධේත ඔය හිත කියලා එකක් තියෙන හිතන්න පුළුවන් ගතියක් තියෙනවානේ ඔළුව ඇතුලේ ඔළුව ඇතුලේ තියෙනවා හිත හිතායින්ට පුළුවන් ගති පින්තූර අඳින්න පුළුවන් ගති තියෙන ඔළුව ඇතුලේ ඉමේජින් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි කියන්නේ විෂුවලයිසේෂන් කියලා ඒවා කරන්න පුළුවන් ගතියක් තියෙන ඔළුව ඇතුලේ චිත්‍ර අඳින්න පුළුවන් ඒකට කියන්නේ සංඥා ඇති සංඥා විතක් ඇති කරගන්න පුළුවන්. සංඥානකොට විතක් ඊට පස්සේ එනවා. යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති. ඊට පස්සේ තමයි ප්‍රපංචයෙන් කතන්දරේ නාට්‍ය එන්න පටන් ගන්න නිසා. අභිජ්ජා චිත්තම් පරිසෝධි. ඊට පස්සේ හොඳ වචනයක් තියෙනවා. ව්‍යාපාද පදෝ සම්පහාය. ගැටෙන එකෙන් වෙන ඇවිස්සිල්ල අයින් කරලා. මේ මම කියන එක්කනා ලෝකේ හොඳම එක්කනා. ග්‍රොසරි කරන්නත් හොඳම මම. රයිව් කරන්නත් හොඳම මම. බණ කියන්නත් හොඳම මම. භාවනා කරන්නත් හොඳම මම කෙනෙක් අපිට ඉන්නේ. මම තම හොඳම එක්කනා. the best. ඒ යා නොඅකමැති දේත් එක්ක ගැටෙනවා. මං මං හිතනවා මට ලෝකෙ ඉඳනම් මේ කතන්දරයක් නැතු ඉඳනම් මෙහෙම තියෙනවා. මේ අනිත් ඔක්කොම මේ මිනිස්යන් හැටියට හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙනවා මත කියන්නේ. මේ මහා පුණ්‍ය ක්‍රියාවකින් ඉපදිච්ච මිනිස්සයෝ මට හරියට ඉඳ දෙන්නේ. කියලා මං හිතන්නේ මෙහෙමයි. ඇයි මේ අත්තන්ට මං වගේ හොඳට ඉන්න බැරි? කියන අදහස ආවහම ද්වේෂ ඇති ඒ ව්‍යාපාද පදෝෂය ඒ ඇවිස්සිල්ල ඒ හිත නරක් කර ගැනීමල අයින් කරලා ඔන්න හම්බවතන ව්‍යාපාද පදෝෂ කියන්නේ හිත නරක් කර ගන්න එක අයින් කරලා අභ්‍යාපන්නෝ අභ්‍යාපන්න චිත්තෝ විහෙරති ඒ නොගැටෙන නොසිත සිතක් ඇත්නොති නැතිව ඉන්නවා. සබ්බපාන භූතීත අනුකම්ප. හැම සත්තුන්ටම හැම මිනිස්සුන්ටම හැම ගැහැණුන්ටම හිතානුකම්පී ව්‍යාපාද පදෝසා චිත්තම් පරිසෝදේති ව්‍යාපාදයෙන් එන ඇවිසිල්ලෙන් ඔළුව පරිස්සම් කරගන්නවා මෙතෙන් තේරුම් ගන්න විතරයි කියන්නේ ඒවා ඔළුව හරහා යන්ත දෙන්නේ නැහැ වැඩි. ඊට පස්සේ තීන මිද්දම් පහයි. දරවාද තීන මිද්ද කියලා කියන්නේ අලසකමට නැඹුරු වීමක් වෙනවා. එපා වීමක් වෙනවා. එක් විදිහකට ඩිප්‍රෙෂන් එකේ තියෙනවා සමහරවිට. කම්මැලිකමක තියෙනවා. මේ තියෙන මිද්ද අයින් කරලා විගත තියෙන මිද්ද. අපි ඒකට පරිපුරුදු භාෂාවෙන් කියන්නේ සිතේ මෙලි යතියයි කයේ මෙලි යතිය අයින් කරලා කියලා. විගත තීන මිද්දෝ විහෙරති ඔන්න හොඳ වචනේ තීන මිද්දේ නැති වෙච්ච ගමම්ම එනවා ආලෝක සංඥා ආලෝක සංඥේ හොඳට විස්තර කරා කලින් හිටපු කල්යාණ මිත්‍රෙක් ඉස්සර මේ අපිත් එක්කම මේ ආ ඒකද සමහර තැන්වල උන්වහන්සේ කියන්නේ යථා දිවන්ත යථා දිවා තථාවත්තේ කිය. රැයටත් දවල්ටත් එක විදිහටම ආලෝකයක් ආ එළියක් ඇතුලේ මං ඉන්නවා කියලා හිතාගන්න. මා දාන්න සමහර හොඳ කල්යාණ මිත්‍රයන් මිතුරෙන් ඉන්නවා සද්ද ලයිට් එකක් පත්තු කර ගන්න බුදුහාමුදුරුලන්ට හරි එකකට වඩා දෙකක් පත්තු කර ගන්න කම්මැලි වැඩි වෙන කෙනෙක් ඒ මේක දැනගෙනම නෙවෙයි ආලෝකයේ කියන එක දැන් අපි තුන් උදේට අවුව එනකොට ඒ පැත්ත හැරලා වඩනොත් ඇස් පියාගත්තත් ඇස් අතර යන ආලෝකවත් බව අන්න ඒ වගේ ආලෝක සංඥී එන්නේ තීන මිද්දේ නැති වුණා. හැම එකම පේන්න පටන් ගන්න මේ ඉච්ච පස්සේ වෙන්නේ මොකද්ද කියලා. නැත්තම් නිදිමතට වැටෙනවා. ඒ ස්ක්‍රීන් එක ඔන් කරනවා යාලෝකය දාගෙන. ආලෝක සංඥාවක් ඇති කර ගන්නවා. ඒක සම්ප්‍රදාන කුල ඉගෙන ගන්න තම නොද අනිත් ගෞරවනීය පිළිගත හැකි වදන් ඇති සිල්ගුණ පිරිමහොත්තම මොනවද කිව්වේ කියන එක. සතෝ සම්පජාන. ඒතර සතෝ සම්පජානෝ දෙකක් තියෙන එකට. සිහියෙන් කල්පනාවෙන් තීන මිද්දා ඒ කයේ සිටේ මැදිකම කියන එක අයින් කරගෙන හිත ඒකෙන් පිරිසුදු කරගන්නවා. එතකොට තේරෙනවා මේ තීන මිද්දය හිතහරහා යන දෙයක් නැකටත් වඩා. හිතහරා යන දෙයක් අනිත්‍යව බාහිර උදව් කරනවා. මහන්සි වෙන එක ඒ කැම බීම් වැඩි වෙන එක මේ දේ වැඩි වෙන එක වගේ දේවල් සමහර විට ඒකට උදව් කරනවා. නමුත් තීන මිද්දයෙන් හිත මුදවා ගන්න පුළුවන්. හිත එහා ලෝක සංඥාවත් කියන්නේ කියන්නේ ඒක. ඒ තීන මිද්දා චිත්තම් පරිශෝදේති හිත පවිත්‍ර කරගන්නවා. ඒ පසුබැස් බැසිල්ලකින් ඒක උද්ධච්ච කුක්කුච්චම් පහය අනුද්ධතු විහෙරති කැළඹෙන සුභහිතේ තියෙන එක දෙයකට හිත යොමු කරගෙන ඉන්න බැරි ගතියක් එනවා plan ready හිත ඒව අඩු වෙලා යනවා මට නියපොතු කපාන්න බැන්නා පල්පටි පිගෙන්න දාන්න බැන්නා හිත වැඩේ හදන්න තියෙනවා ඩෝ එක තියාගන්න බැරි වුණා. ඇඳුම් මහට දුනේ ගන්න බැරි වුණා. දුවගේ පුතාගේ මේ වැඩේ තියෙනවා. ටෙලිෆෝන් බිල ගෙවන්න බැරි වුණා. ඒ වගේ ඒ වගේ ඩිංගක් හිත නිෂ්කලංක වෙන්න ඕන. බිල් එහෙම ඉවර වෙන්නේ. ඒ වගේ જાති තියෙනවා. කතා කරනකොට හුඟා જાති එන්නේ පොදු කාටක් තියෙන જાති හුඟා ධර්ම සාකච්ඡා භාවනා වැඩ කරගෙන යනකොට අපටත් තියෙන මේ අත්දැකීමෙන් ඒ නිසා ඒ උද්දත භාවයේ සහ මේක කරන්න බැරුණා කියලා මං අපරාධ මත මේ ඩෙඩ්ලයින් එක මිස් වුණානේ කියන එක හිතන්න බැරි වෙන්න ඒ වගේ තමයි සීලය. සීලය හුඟක් වෙලාවට පහුරු ගන්නවා හිත. හරි නැත්තම් සීලය. කැඩිච්ච තැන් තියෙනවනම් හිත කොනිටන තැන් තියෙනවා. විශේෂයෙන් කලංක වර්ණම නිසා තමයි අර මේ අර විදිහට සංසුන් වෙච්චාම ඒක එනවා කියලා කියන්නේ. අනුද්ධතෝ විහෙරති. ලොකු මම කෙනෙක් නැතු ඉන්නවා ඊට පස්සේ. අජත්තං භූපසන්තෝ තමන්ගේ හිත භූපසන්තයි බොහොම තැම්පත් බවට පත් වෙලා සාන්ත බවට පත් වෙලා ඒ කියන්නේ තමන්ගේ වැරදි නෑ අභ්‍යාසයක සුඛ තියෙනවා අනවජ්‍ය සුඛ තියෙනවා එච්චර සැලසුම් නැහැ කාටවත් හිරියර කරදර කරන්න සැලසුම් නැහැ ඒව නෑ දැන් බුදුහාරත් එක්ක පමණයි මිත්‍ර මාර්ගයේ තව තීරණ වෙලා උද්ධච්ච කුච්චා චිත්තම් පරිශෝධේති රූපසන්ත චිත්තෝ ඒව හොඳේ විශේෂණ පද අනුද්ධතෝ රූපසන්ත චිත්තෝ අරාලෝක සංඤී කියව වගේ උද්ධච්ච කුක්කුච්චා උද්ධච්චෙන් සහ කුක්කුච්චයෙන් ඒ කියන්නේ උද්ධත භාවයෙන් නොසන්සුන් භාවයෙන් සහ අනේ අපොයි මේක කරන්න බැරි වුණා මේක කළා කියලා පසුත වෙන ගතියක් එන්නේ ඒකෙන් අයින් වෙනවා ඒකෙන් සිත පිරිසුදු කරගන්න එකින් සිත පිරිසුදු කරගන්න. විතිකිච්ඡම් පහය තින්න විතිකිච්ඡු. ඒක කොහොමද මේක කොහොමද කියලා දැන් හිතෙන්නේ දැන් Taman දන්නවා මේක කියලා දුන්නේ බුදුහාරෝ මගේ ගුරුතුමා වන්දනීය අපි කිවි අර the most trustworthy teacher in the world කවතකින් එන්නේ අයිතිහා කෙනෙක් හැම පැත්තෙම සම්මන් සමන්වාගත ගුණධර්මයි සම්්‍යක් සම්බුද්ධ කිවි එකයි. උන්වහන්සේ කියලා දුන්නේ මට මේක කියලා දුන්න ගුරුතුමා හෝ ගුරුතුමි පිළිගත හැකි වචන ඇති කෙනෙක්. මාර්ගයට අනුගත වෙලා යන කෙනෙක් කියලා දැනගත්තාම තින්න විචිකිච්චු. ඒක කොහොමද මේක කොහොමද කියලා අතිරණාත්මක ඉඳ දෙයක් නැහැ මං කරගෙන යන එකයි තියෙන්නේ. දැන් කරන්ත මාර්ගයේ තියෙන අපිට. අකතං කටි කුසලේසු ධම්මේසු. ඒක කොහොමද මේක කොහොමද ගැන කියලා මේ සද්ධා විරේ සත් සමාධි ප්‍රඥා සත්බොජ්ජංග ගැන තවත් කිර කිරා බලන්නේ නැහැ. අරයා කිව්වා මෙයා කිව්වා අර DVD එකේ මේ DVD එකේ අර පූජ්‍යයතු මේ පූජකයතු කියලා අපි දැන් ඒ වගේ අන්ට ඒ කාටවත් ආමන් කරනවන්නේ නේ මාර්ගයට අවතීර්ණ වෙලා වාඩි වුණාම පොඳුරට වෙල කෙලින් තියාගෙන ඒ වගේ දේවල් එන්න ඕනේ නෑ ඔළුව අරහා ඒකයි කියන්නේ ඒවා එනවා හැමෝටම ඒකයි මේ කියන්නේ. ඒකට බුදුහාර ඒ කාලේ මේක දේශනා කරනවා නම් කුරුදන්තට අද ඉච්ඡ 2600කට 500 60 70කට කලින් හිතේ මිනිස් සිතලහා ගියේ වනවා දැන් ඉන්නේ මිනිස් සිතරහා යන්නේ අලුත් දෙයක් නෙවෙයි නිසා තමයි ඔය චිත්තචෛසික රූප නිබ්බාන කියන ගන්නකොට පරමාර්ථ සත්‍ය කියනකොට කියන්නේ ඒක පරමාර්ථ කියන වචනේ ඉගෙන ගන්නවා නම් ඒක ෆන්ඩමෙන්ටල් දෙයක් කි. ඉන්සමුතු මේ යුනික් දෙයක් නෙවෙයි මගේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා හරි මගේ හිතේ රාගය ඇති වෙනවා කියන එකේ 아무තු දෙයක් නෙවෙයි. ඒකේ ඇති වෙන දුක සහ තමා තේරුම් ගන්න දුක්ඛ නිරෝධයට දුක්ඛ සමුදයටද මෙයා මේ සපෝට් කරන්න හේතු වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. තින්න විචිච්ච අකතං කති කුසලේසු ධම්මේසු කුසල ධර්ම වල කතං කත භාවය. ඒක කොහොමද මේක කොහොමද මේක එහෙමනම් ඒක කොහොමද කියලා ඒවා එන්නේ නැහැ. දැන් තරම් විශ්වාසයක් Tamanට තියෙනවා. ඒ විශ්වාසය අපිට දෙන අර්ථවේද ධම්මවේදේ ලැබිලා තියෙන අපිට දැන්. අර ඒ නිසා තමයි මේ වචන ඉංග්‍රීසි නත්තනේ පොඩි chance එකක් දෙන්න මනසට. විචිකිච්ඡාය චිත්තම් පරිස්තුතියි. විචිකිච්ඡාවෙන් හිත පිරිස්තු කරගන්න. ඒ එතෙන්දි බුදුහාඳු ඊට පස්සේ දේශනා කරනවා මේ මේකෙන් කියලා මා අවසන් කරන්න අවිද්‍යාව ණයක් ගත් එකක් වගේ කියනවා. ව්‍යාපාදයේ හරියට ලෙඩක් වගේ කියනවා. තීන මිද්දේ ජේල් එකක් වගේ. සිරකඳු සිරගෙදරක් කියලා හිතනවා. උද්ධච්ච කුක්කුච්චේ දාසභාවයක් කියලා හිතනවා. සේව් කෙනෙක් වගේ කියලා. විචිකිච්ඡාව අකන්තාරයක අතරමං වුණා වගේ කියලා. කාන්තාර ගේන්න නිව්යෝක් සිටි වගේ ඒක ගුණත් අතරමං වුණා වගේ වගේ කියලා හිතෙනවා එකක්. ඔය ඒ ඒ පහ මතකෙ තියෙන්න ඕන. ඉතින් ඒකෙන් අයින් වෙලා ඊට පස්සේ එයා පංච නීවරණේ පංච නීවරණයින් වුණාම එයාට ලොකු සතුටක් දැනෙනවා. අර පමුදිත කීවේ අර අපි එක කලින් කියවනේ මහානමසුත් පාමුජ්ජන්ජාත් පමුද්සක් පීති පීති මනස කායු සම්පසම්බති පස්සද්ද කායු සුඛං වේ සුඛිනෝ චිත්තං සමාධියති ඒ නීවරණ පහෙන් පස්සේ ඒක වෙන වෙන් කරේ නෑ අර වගේ මේක පුණ්‍ය කර්මයක් කියලා. ඒකට මාර්ගයට අනුගත වෙලා යන තැනක් විතරයි. අපිට ඊට පස්සේ ධානවලදී තමයි ඒ කායෙත් අර මහා පුණ්‍ය කර්මයට වඩා වටා වඩා පුණ්‍ය කර්මයක් කියලා වෙන්නේ. ඒ නීවරණ පහනේ ධානත් එක්කම ඇඳලා තියෙන්නේ දැන්. ඒක එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. මේක වෙන මාර්ගය. සමාධියත් එක්ක ගිහිල්ලා සුද්ධ විපස්සකෙක් වෙන්න පුළුවන්. සුද්ධ විපස්සක වලට වඩා සුද්ධ විපස්සක වටෙන් මාදරි එහෙම වෙන්නත් පුළුවන් හැබැයි. සම්මා සම්බුදු සරණයි කල්ලාන් මිත්‍රන් වාට පින් තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. පුද්ගලප්පසාදේ නෙවී තථාගතප්පසාදේ මේ වටින්නේ. ත්‍රිවන් සරණයි නම් කල්යාණ මිත්‍රයන් මිතුරියන් ධර්ම සාකච්ඡායේ දෙයට අරගෙන යන්න. බුදු සරණයි. ත්‍රිවන් සරණයි අප්‍රමාණ පින් සපයීතුම. ත්‍රිවන් සරණයි. ඔව් මම ඔබතුමිය සාකච්ඡා කරන්න මම මම ප්‍රශ්නයක් අහන්න අහන්නම් මේ මම කියපු කොටසෙන් මුල කොටසදී අර පැහැදිලි කරන්නේ අර නිමිත්තක් ගායෝදී කියන එක එහෙම නම් ඉන්ද්‍රිය සුබතදාරෝ කියන තැන ගැන මම අහන්නේ එතෙන්දී කියවනේ සුබ දෙයක් වශයෙන් දැකීමෙන් අනතුරුව නිමිති නොගැනීමක් ගැන විදිහට පැහැදිලි වුණා කියලා මට හිතෙන්නේ ඒ කියන්නේ ඒක තියෙන්නේ සතිනිවහනක වචන එක කියුනේ මම හිතන්නේ මේ ඇහැට යමක් සුබ දෙයක් දැක්මෙන් පස්සේ ඒ පිළිබඳව වැඩිදුර හිතන්නේ නැතුව එහෙම පොඩි පැහැදිලි කිරීමක්. එහෙම දෙයකට එහෙම ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් සුබ වශයෙන් නොගැනීමක්ම ද සිදුවේ යුත්තේ කියන දේ. ඒ කියන්නේ අපි දැන් ඔය පසුපසු ඉගෙන ගන්න දේවල් වල හැටියට හැට යමක් කරලා ඇත්තත් අපි කියන්න මට කිව්වාගේ ඇත්ත අරගෙන අපි ඉන්නේ ඉතින් දේවල් ඇහැට ගැටෙනකොටම ඒවා සු ඒක ඒ සුබයි කියලා ගත්තත් පස්සේ ගැනීමක් සිදු වුණාට පස්සේ හේතුඵල ධර්මයක් හැටියට ඉතුරු දේවල් ටික සිදු වෙයි නේද? එහෙම නැතුව මේක සුබ දෙයක් ගන්නේ සුබ දෙයක් හැටියට නොගැනීමක්ම සිදු වෙනවා නම් ඇතිවෙත්තා වූ සම්මාදිට්ඨිය හේතුවෙන් ඒ උපකාර වෙනවාද මේ ඉන්ද්‍රිය සංවරයට කියන කාරණාව. මම කර්වෙන් චිත්‍ර සමාන මේ සිස්ටම් රාජ්‍ය වෙනනම් මේ ප්‍රශ්න සමග සිංදු මාර්ගයේ මේ මොඩෙල්ද අයින්නෝ තෙරුවන් සරණයි දලුවත් මහත්තයා ඇව්වේ අර සුඛ කියන තැන සුබ කියන තැන ඒ කියන්නේ අර සන්තුප්ති අල්පීච්ච කියලා මේ සත්‍යදීප්තුමා තීරුම් කරපු තැනද නෑ නෑ මම මුලින්ම තනින් ඇහුවේ අර මේ මහසීලේට පස්සේ අපි පටන් ගත්තකොටම කියුනේ මේ කතංජ බ්‍රාහ්මණ බික්කු ඉන්දේශ පුත්‍රද්වාර හොති කියලා ඒකට කියනවා නේද බ්‍රාහ්මණ බික්කු චක්කුණ රූපං දිස්වරණ මිත්තග්ගාය හොති කියලා ඒ කොටස් වලදී පැහැදිලි කරනකොට මේ කියුනේ මේ චක්කුවෙන් ඉකම් දෙයක් කරනකොට ආ ඉන්ද්‍රියට ගෝචර වෙන ඒවා ඔව් ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට මම මේ ප්‍රශ්නේ අහන්නේ යමක් ඇහැට සුඛය කියලා ගත්තට පස්සේ සුභය කියලා ගත්තට පස්සේ ඒකේ නිමිති නොගැනීමක් ගැන දකල යුතුවන්නේ නැත්නම් සුභය කියලා නොගන්නා තැනට සම්මාදිට්ඨිය දිනු කිරීමක් ගැනද කියනවා. දැන් මෙතනදී ඇත්තටම අපි මතක තියාගන්න ඕනි මේ පුජ්‍යලයා ධර්මයේ ගැන අපි හිතන විදිහ අවබෝධයක් තිබුණ කෙනෙක් නෙවෙයි. එයා සත්තු මරලා මේ බොහොම ඒක ලুকু දෙයක් හැටියට හිතපු එක්කෙනෙක්. එතකොට මෙතෙන්දී තේරුම් ගන්න ඕනි මේ ඉන්ද්‍රිය සංවරය දැන් අපි ඇහෙන් දකින දේවල් සුඛ දුක දුක්ඛම සුඛනේ ඇති වෙන්නේ වේදනාවල් අපි එච්චර දුර යන්න ඕනේ මෙයාට තේරෙන විදිහට පෙන්නවා සුබ දේවල් කියන්නේ ඒ කියන්නේ කාටවත් අවහිරයක් නොවන කනට ඇහෙන දේවල්. ඒ කියන්නේ අපිට කේන්ති නොවන. දැන් සතෙක් වුණත් මරන්න අපිට මේ ඒ තරම් මේ කරුණාවෙන් මරන්න බෑනේ. දැන් ඒතෙන්දි ඒ පුජ්‍යලයට උචිත වෙන්න තමයි මම හිතන විදිහට ඒ ටික දේශනා කරේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයේ ගස්ති වෙන විදිහකට එතන. දැන් අපි ඉන්ද්‍රිය සංවරය කියලා දෙනකොට කියලා දෙන්නේ මේ ඉන්ද්‍රිය වලින් මෙහෙම තුන් ආකාර සිදුවීමක් සිද්ධ වෙනවා සුඛ වේදනා දුක වේදනා දුක්ඛම සුඛ සුඛ වේදනාවෙන් අපිට තණ්හාව මුල් වෙනවා තරහව යනවා දුක ඊළඟට අදුක්කම සුඛයක යොමු වෙනවා මෝහයට. දැන් ඒ විදිහට එච්චර දුරට යන්නේ නැතුව පෙන්නවා මේකේ අපි කොයි විදිහටද ඒකට යොමු වෙන්නේ නැතුව ඉන්න ඕනි කියන එකයි මම හිතන්නේ උතන පින්නුවේ. එයින් එකකටවත් යොමු නොවි ඉන්ද්‍රිය සංවරය කරගන්න හැටි. ඒකයි සතුට කියන එකයි මම හිතන්නේ උතන පින්නන්න උත්සාහ කරේ. ඉන්ද්‍රිය සංවරය කියලා ගත්තේ අපි සංවර කරගෙන ඉන්නවා. ඉතනේ සංවර කරගන්නේ සිත කය වචනය පාලනය කරගෙන. දැන් ඉච්චර දුරට ගිහින් නෑ එතන අපි කරන්නේ ඒකයි. අපි ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන්නේ මේ සිත කය වචනයේට ඉන්ද්‍රියෙන් ආපු දේවල් පිට කරන්න නොදී කර්ම හදන්න නැතුව ඉන්න එකයි. ඉතින් එච්චර දුරට පින්නුවේ නැහැ. එතන පින්නන්නේ මීට වැඩිය සැපයි මේක මීට වැඩිය සැපයි මේක හරියට අර කාරස්තහත වගේමයි. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය මේ විදිහටයි ගියේ. දැන් මෙතන යනවා සාමාන්‍ය පුජ්‍යලේ යන විදිහට අතන මේ රතවිනීත සූත්‍රයේ පෙන්නනවා මේ අර හතන් වහන්සේලා දෙනමක් අතර නිය සංවාදේ වුණේ වෙන විදිහකට. දැන් අපිට පේන්නේ එකමදී විවිධාකාරව දක්වන ආකාරය තමයි මේ සූත්‍ර දෙකේ දැක්වෙන්නේ. එකමදී දැක්වෙන්නේ. දැන් ඊළඟට පෙන්නනවා නීවරණ නැති කරගන්න හැටි. දැන් එතකොට මුලින්ම සීලේ පිහිටියා. සීලේ පිහිටලා අපි මේ සිත පිරිසිදු කරගන්න ඉන්ද්‍රිය සංවර කරගත්ත චිත්ත විසුද්ධියක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක තවදුරටත් ගෙනියන්න අපි එක අරමුණකට හිත ගෙනහලා නීවරණ ටික නැති කරගන්නවා කියන්නේ අපිට උපාදානස්කන්ධ අපි හදන්නේ නැහැ. නීවරණ නැති වෙනවා කියන තැනදී උපාදානස්කන්ධ හැදෙන්නේ නැහැ මොකද ආයතන ගැටෙන්නේ නැහැ. විඥානයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකයි සිද්ධ වෙන්නේ. එතනට වෙනකන් තමයි මම හිතන්නේ සාකච්ඡා කරේ දඩුවත් මහත්මයාගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණත් දන්නේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි කිසිදම් දන්නේ ඔපිය ප්‍රතික් ලැබුණා මේ මම මේ යන්තමාත්මයට යොමු වෙන යන්තමාත්මයා ඒ කාරණාවත් සම්බන්ධ කරගෙන ඊගවට මේ තව පොඩි කොටසක් එකතු කරලා මහන්නම් ඒකට මේ එතකොට දැන් අපිට යම් කිසි විදිහකට අපි දැන් යදිනකොට හොල දකින්නකොට ඇහෙනකොට අපි කිසියම් ආකාරයක ප්‍රගුණ කිරීමක් මේ වෙනකොට කරලා තියෙන දේවල් මත පෙර මොකද කියන අවුරුදු ගානකට පෙර නොතිබුණු මට්ටමට දැන් ඉතින් අද වශයෙන් මේ දකින්න දේ ආස්වාදයේ ආධිනවේ සිහියට නැගෙන සත්‍යයක් දක්වා හෝ හිත ප්‍රගුණ කරලා ප්‍රගුණ වෙනවා නම් තියෙනවා නම් ඒ කියන්නේ යමක් දකිනකොට ඊට අඩු කාලයකින් මේකේ ආස්වාද ආධිනව ගැන මෙහෙයීමක් සිදු වෙනවා නම් ඒ ඒ කිසියම් ආකාරයේ ප්‍රතිපදාවක්ද හොඳ තත්ත්වයක්ද එය එහෙමනම් ඒකට මේ නිස්සරණයක් සම්බන්ධ කරගත යුතුද කියන කාරණාව ඉතින් කරන්න පුළුවන් ජයන්ත මහත්මයා කරනවා. පළවෙනි ප්‍රශ්නයට සම්බන්ධ කරගන්න. අවස්ථරන් සම්මයි සගත මහත්මයා ශිෂ්ට චන්ද්‍රානි බොහොම හොඳ දෙයක් මෙතන මතු කරා අපිට මේක කියන්නේ කොයි විදිහේ කෙනෙකුටද කියන එක මේ බ්‍රාහ්මණය සම්බන්ධයෙන්. එතකොට මෙතනදී මේකේ කියනවා මේ චක්කුණා රූපාදිස්සා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදිකරණ වේතං චක්කුන්දියං අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්ත වේය. සත්‍ය සංවරාය ප්‍රතිපජ්ජති කියලා තමයි මෙතන කියන්නේ. එතකොට මම ඔබතුමාගේ දෙවෙනි කොටසට එන්නම්. මෙතනදී කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි පාරේ යනකොට දැන් පුරුෂයෙක් පාරේ යනකොට ඈත දකින්න යම්කිසි කාන්තා රූපයක්. කාන්තා රූපයක් දැක්ක හැබැයි එතෙන්දී අපිට එයාගේ ව්‍යංජන අනුව්‍යංජන කියන දේවල් පේන්නේ අපිට මේ ගමනින් ඇඳුමින් අපිට කෙනෙකුට පේන්න පුළුවන් මේ එන්නේ කාන්තාවක් කියලා. ඒ කාන්තාවක් එනවා දැකලා Tamanට බිම බලාගෙන යන්න පුළුවන් නම් එතනින් එහාට ඒ ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් අපි වළකිනවා. හැබැයි ළඟට එනකොට අපි යාගේ කොණ්ඩෙ දිහා බලන්න හරි මොන හරි අඟපසඟ දිහා බලන්න ගත්තොත් අන්න එතනදී තමයි අපිට මේ අභිජ්ජා කියන කොටස මතුවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එතකොට ඒක ඒ ඒ ඒ දකින්න රූපේ නිසා අපි කියන ආරම්මන ප්‍රත්‍යයෙන් අපිට මේ දේවල් සිද්ධ වෙනවා. මේ එක ආරම්මණයක් වෙලා අපේ තියෙන කෙලෙස් මතුවෙලා ඒ ඒ විදිහට දේවල් සිද්ධ වෙන. එතකොට ඔන්න අභිජ්ජා කියන එක ඇති වෙනවා. ඒ වගේම අපි ට දැක්කොත් එහෙම සමහරවිට අපි දකිනවා යම් වෙලාවක පාරේ යනකොට කෙනෙක් මැක්ඩොනල්ඩ් එකකින් හරි මොනවා හරි අරගත්ත ප්ලාස්ටික් බීම කෑන් එකක් පාරට විසිකලා යනවා. එතකොට ඔන්න අපිට දෝමනස්යක් ඇති වෙනවා. අපිට දෝමනස්යක් ඇති වෙනවා ඒ ඒ හේතුව තමයි අපි අපේ වැඩේ කරගෙන යනවට අමතරව වටපිට බල බල ගියේකින් තමයි ඒක සිද්ධ වුණේ කියලා ඒ විදිහට ඇති වෙනවා. ඒකින්ද මේකේ අර ව්‍යංජන අනුව්‍යංජන ගන්න නැතුව දකින දේ දකින විදිහට අර්ථණ යනවා නම් ප්‍රශ්නයක් නැහැ. හිත පුහුණු කරලා නැතිකොට අපිට මේ අවිජ්ජා දෝමනස්ස කියනවා ඇති වෙනවා අනිවාර්යෙන්. ඒ වගේම ගත්තාම දැන් <clears throat> අපිට අර දැන් ඇත්තටම ඔබතුමා කිව්ව කතාව තමයි අන්තිමට එන්නේ මේව ඇති වුණා කියන්නේම දැන් මේ වගේ සමහර හොඳ දෙයක් දැක්කම ආස්වාදයක් අපිට ඇති වෙනවා. එක ඒක ඒකනේ ස්වභාවය දැන් යම් කිසි ලස්සන දර්ශනයක් අපි ලස්සනයි කියලා අපි වටිනාකම් දාගත් දර්ශනයක් දැක්කම අපිට ඇති වෙනවා ඒ ගැන ආස්වාදයක් ඇති වෙනවා ඒක තමයි ඇහි තියෙන ආස්වාදය කනට හොඳට මිහිරි දෙයක් ඇහෙනකොට මිහිරි සංගීතයක් වගේ දෙයක් ඇහෙනවා නම් කෙනෙක් අපිට අපි වර්ණනා කරනවා ඇහෙනවා නම් අපිට සතුටක් ඇති වෙනවා නමුත් ඒකේ අපිට මේ ඉන්ද්‍රිය සංවරයට එහා ගිය තැනක් තමයි ඒ ආස්වාද ආදීනව නිස්සාරණ බලනවා කියන එක ඒක ඇත්තටම ඒකාත්මික බලනකොට විපස්සනාවට සම්බන්ධයි. විපස්සනාවට සම්බන්ධයක් කියලා කියන්නේ දැන් මේ මේවා මේවකින් ගෙනෙන්නේ දුක් දුක කියන එකම අපිට පැහැදිලි වෙනවා. මේ ආස්වාදයෙන් අපි එළෙනවා කියන එක ඊට පස්සේ ආදීනවයේ දකින්නවා කියන්නේ මේ ආස්වාදයෙන් ඇලීම නිසාම තවත් දුක්ඛ සංදයක් දුක්ඛ සංදයක් රැස් කරගන්නවා කියන එක. ඒක නිසාම මේ දෙක දැකලා ඒකින් ඒකට තියෙන චන්දරාගය අත්හැරනවා කියන එක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒක ඇත්තටම මනස ඇතුළත කියන ධර්මය අහලා ධර්මයේ පුරුදු කරන එක්කෙනෙකුට වැඩි වැඩෙන තැනක් එතන. එතනට තමයි එයා යන්නේ. ඒක හරියටම හරි. ඉතින් ඒක ඇති වෙන්නේ මේ ධර්මය හා ධර්මයේ පුරුදු කිරීම හරහාම තමයි ඒ தත්ත්වයටපත් වෙන්නේ. නමුත් දැන් ප්‍රාථමික මට්ටමේ ඉන්න මේ බ්‍රාහ්මණයාට වගේ කෙනෙකුට නම් පටන් ගන්න වෙන්නෙම ඉන්ද්‍රිය යම් කිසි ප්‍රමාණයකට කියන්නේ අවිජ්ජා දෝමනස් වගේ පාප කකුසල ධර්ම ඇති නොවන තැනකට එයාගේ හිත මේ ඒ හිත විතරක් නෙමෙයි අසකනාත්‍රි ජීවකය මනස කියන ඉන්ද්‍රිය හයම යම් කිසි ප්‍රමාණයකින් සංවර කර ගැනීමක් කරගන්න වෙනවා මේ තමයි මෙතනදි කියන්නේ දලෝ. එහෙම තමයි මට තේරෙන්නේ සෝවාන් කරනවා. ඊළඟ සමගිය පහක කල්‍යාණ මිතුරුන්ට ප්‍රශ්න ඇති තියෙනවා නම් අහන්න මේ අපේ හොඳ බොහොම සමීපව කල්‍යාණ මිතුරුන්ට පිළිතුරු ඉන්නේ මේ මට මේක විශේෂ ප්‍රශ්නයක් නෑ හැබැයි මගේ මේ මේ මේ ප්‍රශ්න අහගෙන ඉන්නකොට ඊගාවට සන්තුෂ්ටිය ගැන කියවෙන තැනදී මම මේ මගේ සූත්‍ර පිටකේ මම විසුගම් පොඩි පොඩි නෝට් එකක් ගන්නවා බලනකොට මේකේ මම ලියලා තියෙන්නේ අනේ මට මෙහෙම බැරියයි කියලා <laughs> එන මොකද ප්‍රශ්නයක් ඇදලා ලියන්නේ නැහැ මම ඒක මිතුර අහන්න කියලා ඒ කියන්නේ දැන් සම්පූර්ණ කියන කිව්වේ බමුණ කෙසේනම් මහන තෙමේ ලද පවනේ සතු ප්‍රේත බමුණ මේ මහන තෙමේ කය වසාරන්නට පමන වූ සිවුරෙන්ද කුසගිනි නිවාරන්නට පමන වූ අහරින්ද සතු ප්‍රේත එහෙම කියලා කිව්වේ සත්‍යත්ව බැලි කිරින්දි කිව්වා මේ ඉන්වේස්ට්මන්ට් දක්නකොට මේ මේ 120ක් අඩු කරලා තියෙනවා 150ක් අඩු කරලා තියෙනවා කියලා එතන දුවල ගිහලා ගන්න නැහැ කියලා. එහෙම ඒ වගේම අනාකරාත රස්තාවක් දාලා තියෙනවා දැන් පරිවිච්චට වැඩි වැඩි දැන් වැඩි මේක උගමන් එහෙම දුවල යන්නේ නැහැ කියලා. ඉතින් අනේ මට මෙහෙම බැරි ඇයි කියලා තමයි මම මේ මගේ මේ සූත්‍ර පිටකේ ඉතිස්සයි ලියලා තියෙන්නේ. මේකට පොඩ්ඩක් කතා කරමු. මම යොමු වෙනනම් තෙරුවන් සරණයි සත්‍යජිත් මහමදට පැහැදිලි කළ දුන්නා ශිෂ්‍ය චන්ද්‍රානි තලිතයත් හොඳට ඒක ඒක තවදුරටත් පැහැදිලි කළ දුන්නා ඔබතුමාගේ ප්‍රශ්නය මම හිතන්නේ සන්තුෂ්ටිය ගැනයි uh, මට තේරෙන නම් uh, සන්තුෂ්ටිය කියන්නේ uh, තෘප්තිමත් වීම කියන එක ඒකට දෙයින් සතුට වෙනවා කියලා නැත්නම් තෘප්තිමත් වෙනවා කියන එක දැන් මට මට මෙතනදී අදහසක් ගැන ප්‍රශ්නයක් වගේ තියෙන්නේ දැන් දැන් මේ මාර්ගයේදීත් අපිට සමහර වෙලාවට එනවා නේද මේක වෙන විදිහකට කියලා උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන මම මේ ධර්ම සාකච්ඡාව කර කර ඉඳෙද්දී මට හම්බුනොත් විශේෂ කෙනෙක් ඒ කියන්නේ අපි කියමුකෝ මේ මම පුද්ගලිකව දන්නේ නැහැ මම නිකන් හදලා කියනවා අපි කියමු ධම්මජීව හම්තුරු වගේ කෙනෙක් ආවයි කියලා එතකොට මම මේ සාකච්ඡාව අතරල ධම්මජීව හම්තුරුන් කෙරේ යොමු වෙනවා මේක අතහැරලා යනවා නැත්නම් වෙනවා නැත්නම් ධර්ම ජීවහාමුදුරුව මෙතනට සම්බන්ධ වුණොත් අනිත්‍යගේ කතාවලට වඩා මම කියන අහසයි ඉතින් ධම්ම ජීවහාමුදුරුවගේ විශේෂ කෙනෙක් බලන්න. ඉතින් මේකත් මේ සන්තුෂ්තිය නැත්නම් දැන් ඒක අනිත්‍යකරත් ගැලපෙනවා මොකද හිත කලබල වෙනවා ඉන්ද්‍රිය සංවරය ගැනත් එතකොට ඉන්ද්‍රියේ මගේ දැක්ක ගමන් මම කලබල වීමක් ඇති වෙනවා මෙතන සංසුන්ව මේක අහගෙන ඉඳෙද්දී ඒ සංසුන්කම නැති කරගන්නවා මේ ඒ විදිය විශේෂ කෙනෙක් ආවහම ඉතින් ඒක ඒක අතු අතෘප්තිමත් කම නිසා මම මේකේ මේකෙන් සතුටු වෙන්න බැරි කම නිසා මම අතන්ට යොමුනා කියන එහෙම අදහසකුයි මට මෙතනට ඇති වුණේ ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොහොම පිං. බොහොම පිං සේනාවක් හැමදාමත් වගේ ඔබතුමා බොහොම හොඳ දෙයක් සතුට කළේ. සමාජාට ඉදිරිපත් වෙනවද ඒ ගැන මං කරුණක් කියන්නද බැලුවත් මහත්තයා. එහෙමයි එහෙමයි ශිෂ්‍යයන් මං කියන්නේ සමාජාට එවැනි තත්ත්වයන් වලටපත් වෙන අයට ඔබට සාධාරණීකරණය කරන්න හිතුවේ ඇති නමුත් ඇත්තටම එතුමා හොඳ දෙයක් මතු කරේ හිතන්න නේද කියන්නේ. දැන් සන්තුට්ටි අල්පේච්ඡ කියන එක අපි ඇත්තටම ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්නේ contentment and few wishes කියලා. තනිසරු හාමුදුරුවන්ගේ ට්‍රාන්ස්ලේෂන් එකක්. ඒ හාමුදුරුවෝ කියනවා සන්තුට්ටි අල්පේච්ඡ කියන එක කියලා දෙන්න හරි අමාරුයි. ඉංග්‍රීසියෙන් කියනකොට ගන්න පුළුවන් ලීසිම වචන දෙක contentment and few wishes එතකොට මුලින්ම අපි ওই දෙකට යන්න බාහිරෙන් තියෙන ඇලීම් වලින් අයින් වෙනවා. ඒ කියන්නේ අපි දැන් පාටි වලට යන්නේවා අනිත් කෙරෙනේව හුඟක් ඒවා බාහිරින් අඩු කරගන්නවා. ඒක සන්තෝෂයක්ද කියලා බලනවා. ඒකෙන් ප්‍රීතියක් වෙනවද කියලා. ඒ කියන්නේ අඩු කරගෙන කරගෙන බලන්නේ ඒක ප්‍රීතියක්ද නැත්නම් ඒක උනේ නෑ කියලා දුකක්ද කියලා. අන්න එතෙන්දී ඒ විදිහටයි අපි අතාරින්නේ. දැන් අපි කොහොම අතහැරලා ගිහිල්ලා මහාන වෙනවා. ඒ මහාන වෙනකොට අපිට ඒක සතුටක්ද නැත්නම් එතන ගිහිල්ලා ඒක දුකක්ද? දැන් පැදුරක් දාගෙන දැන් පරප්පදුවේ අපිට හම්බුනේ පරප් මේ මේ පැදුරක් දාගෙන පොඩි මේ බూరు ඇඳක් වගේ ඇඳක්. ඉතින් ඒකෙන්ද බැලුවේ ඒක ඒක සතුටක් එතන අර ලොකු ඇඳ දාලා ගිහින් එතන ඉන්න එක. මොකද එතන එහෙම ඉඳගෙන ලබනදී අපි සතුටක් නිසා අර අරවා ඒ කියන්නේ පරිසරයේ අර ධර්මයට තියෙන ආසාව. එතෙන්දී සන්තුෂ්ටි ඇති වුණේ අර හේතුව නිසා. හුඟක් වෙලාවට ඒකයි වෙන්නේ. ඒ කියන්නේ අපේ අරමුණ මේ අරිය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නම් අතෑරීමෙන් සන්තුෂ්ටිය එනවා. එතකොට ඒ ඒ අරමුණ නැතුව අපි අතනින්ද ගියොත් මේ සන්තුෂ්ටි අල්පීච්ච කියන එක එන්නේ නැහැ. ඒ කියන්නේ අපි එතකොට අපිට නැති දෙයට ආස වෙනවා හැම වෙලෙම. ඊළඟට අපිට තිබුණත් ඒක ගැන සන්තෝෂයක් නැහැ. ඊළඟට අපි කල්පනා කරනවා වින එකක්. කෑම වුණත් එහෙමයි. ලැබිච්ච දේ නෙවෙයි ලැබිච්ච දේෙන් සන්තෝෂ වෙන්නේ අර කිව්වේ contentment and few wishes ඒක නෑ ඇත්තටම මෙතනදි සිද්ධ වෙන්නේ අපේ තියෙන අරමුණ උඩ ඒ කියන්නේ අපි සමාජයේ ජීවත් වෙනවා නම් සන්තුෂ්ටි අල්පේච්ඡ ඇති කරගන්නේ වෙන විදිහකට. පෞල් ජීවිතයක් ගත කරනවා නම් වෙන විදිහකට. ඒ කියන්නේ අපි අඩු කරගන්නවා. ඒ කියන්නේ ළමයි හදලා ළමයි ඉන්නවා නම් සන්තුෂ්ටි අල්පේච්ඡ ඇති කරගත හැකි. ඊළඟට අපි මෙතනින් හොඳ පුජ්‍යලෙක් වෙන්න කුසල කර්ම කරන පුජ්‍යලෙක් වෙන ආරමුණ නම් සන්තුෂ්ටි අල්පීච්ච ඇති වෙනවා අපි ඩ්‍රග්ස් ගන්නෙ නෑ ඒව ගන්නෙ නෑ මොකුත් නෑ පන්සිල් රකින්නවා ඒ විදිහට දැන් ඉන්නේ ඒක තමයි මෙතන මතක තියාගන්න ඕනේ අපි දැන් කොයි විදිහට දැන් මේ බමුණට කිව්වේ කරන ක්‍රියාවලියෙන් අයින් වුණාම මෙන්න මේ පැත්තට ආවොත් සන්තුෂ්ටි අල්පීච්ච ඔය ඔක්කොම අතහැරලා ආවොත් මේ වගේ ප්‍රීතියක් එනවා කියලා. දැන් ඒ වගේ අපි අතහරින්නේ මොන අරමුණෙන්ද කියන එක උඩ තමයි ඔය සන්තුෂ්ටි අල්පේච්ච ඇති වෙන්නේ. අන්න ඒ කරුණ මට එකතු කරන්න පුළුවන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සිතිසඳන් බොම් පින්න. හොඳයි මම යොමු වෙන අනිත් කලන් විසඳුම් කියනකත් සමහර පස්සාල් කාරචාර මම නිකන් දෙන්නේ මේ බොහෝට මම ඉදිරියට නම් මම මගේ ඉතින් තියෙන ප්‍රශ්නේ මොකද කරගෙන යනවා අනිත් පැයට අවස්ථාව ලැබෙනවා ඒකයි ඉතින් මම මොකක්ද දෙන්න අනිත් පැයට පුළුවන් තමයි කියන අදහස් ප්‍රශ්න ඉපත් කරන්න හොඳයි මම මේ එහෙමනම් ප්‍රශ්න කෙරුම් ගන්න මේ මේ චිත්‍රමාර්ගයේ චිත්තමාත්මිය මෙතෙන්දී අර සතුතුමා ඉස්මතු කරා මේ අලීන කියන කාරණාව විනාශ අලීන සති සම්පජාන කියන කාරණා වගේ දේවල් මෙතෙන් මේ ආර්ය සීල ස්කන්ධය එහෙම ආර්ය ඉන්ද්‍රිය සංවරය ආර්ය සති සම්පජානේ ආර්ය සන්තුෂ්ටි කිව්වන් පස්සේ මොකද අපි විශේෂත්වයක් විදිහට සලකනවා මොකද වෙනස? කියමු ඉන්ද්‍රිය සංවරයේ උදාහරණයක් ගන්න ගත්තොත් ඉන්ද්‍රිය සංවරයේ පැවැත්ම නිසා මේ ආර්ය ඉන්ද්‍රිය සංවරයේ කිව්වන් පස්සේ කොහොමද අපි ඒක මේ ප්‍රතිශෝධකාමී ප්‍රතිපදාවකට සම්බන්ධ කරගන්නේ සංකල්ප කාලකට පස්සේ අපේ පරණ කල්යාණ මිත්‍රය එකතු වෙලා අපිට සිස්ටම් කරන කරුණු පැහැදිලි කරන එක ගැන සිත් චන්ද්‍රාස් වර්ධකයන් සමාවෙලා මේ කාරණා මෙතනදී ඇත්තටම දරොත් මහත්මයා ඔබතුමා කලින් අහපු ප්‍රශ්නයත් බොහොම සාධාරණයි. නමුත් අපිට ටිකක් මතක් කරගත්තොත් මේ සූත්‍රවල ඒ ඒ නිදාන කරුණ උඩ තමයි තථාගතයන් වහන්සේ දේවල් ක්‍රමක්‍රමයෙන් පැහැදිලි කරන්නේ. ඒකට අපිට හැම වෙලාවෙම මම හිතන්නේ හිතේ තියාගන්න ඕනේ. අපිට තියෙනවා මේ අල්ටිමේට් ගෝල් එකක්. ඒ කියන්නේ අවසානය ළඟාවීමක් ගැන අපේ හිතේ තියෙනවා. ඒක හැම වෙලාවෙම අපි දන්නවා නිවන. ඒ නිවීම කියලා අපි සාමාන්‍යයෙන් තේරෙන විදිහට අපි දැනට කතා කරොත් එහෙමනම් මේ මාර්ගයේ මේ මේ දැන් කතා කරපු මේ උන්වහන්සේ දේවල් කියලා දුන්නු පුද්ගලයා පෘථග්ජන කෙනෙක්. ඒ පෘථග්ජන කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් බවට වෙලා ඊළඟට සීක ප්‍රතිපදාවට ඇතුල් වෙලා අසීක தത്വයට යනතුරු ඇත්තටම ඒ එක්තරා ක්‍රමානුකූල ගෙනයාමක් තමයි උන්වහන්සේ කරන්නේ. ඒකට දැන් මේ නිවන කියන එක අපේ අවසානම බලාපොරොත්තුව නම් අපි හිතුවොත් මේ මේ සූත්‍රයේ කතා කර හැම දෙයකම විරුද්ධ පැත්ත සිදු වුණොත් අපි නිවනකට ළඟා වෙයිද අපේ මනසක් නිවේයිද කියන එක. ඒ මොකද මේ ඉන්ද්‍රිය ගුත්තද්්වාරේ නැති වුණොත් සති සම්පජඤ්ඤේ නැති වුණොත් අපි ඇත්තටම අවසාන කරේ සතිජිතුමා අපිට පංච නීවරණ පංච නීවරණ වල ජීවත් වෙන අපි මේ දේවල් නැති වුණොත් මේ හිතේ සංසුන් වීමක් ඇති වෙයිද ඒක වෙන්නේ නැති නිසා තමයි උන්වහන්සේ අපට කියන්නේ මෙන්න මේ පෘථග්ජන භාවයේ ඉඳලා මේ සීලය ක්‍රමක්‍රමයෙන් පංච සීල මධ්‍යම සීල උතුම් සීල වලට යනකම් ඒ ඒ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන චන්ද්‍රාණි අපිට කිව්වා සීල ඊළඟට සීල ශුද්ධියෙන් විසීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට මේ හැම එකකම තියෙන ප්‍රතිපදාව එකම එක ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. නමුත් නිදාන කතාවේ එන ඒ පුජ්‍යලයාගේ චරිතය ඒ පුජ්‍යලයා ජීවත් වුණු ඒ ජීවන මාර්ගය අනුව තථාගතයන් වහන්සේ අපට දේශනා කරනකොට ඒ දේවල්ම ඒ පුජ්‍යලයට තේරුම් යන විදියටයි කියලා තියෙන්නේ. ඒ එහෙම නැත්නම් දැන් දලොත මහත්මයා අහපු ප්‍රශ්නේ බොහොම සාධාරණයි සීක ප්‍රතිපදාවේ ඉන්න කෙනෙකුට නම්. මොකද එවැනි කෙනෙක් ආයතන සම්බන්ධයෙන් තීරුම් අරගෙන තියෙනවා. දැන් එතුමා අපෙන් ඇහැව්වේ මේක මෙහෙම වුණාට පස්සේද එහෙම නැත්නම් ඊට කලින්ද? ඇත්තටම සීක ප්‍රතිපදාවට පැමිණි මනසක් නම් මේ දේවල් ඒ විදියට තේරුම් ගන්න දකින්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ පුජ්‍යලයා තාම පෘථග්ජන ස්වභාවයි. ඉතින් ඒ පුජ්‍යලයාට තේරෙන විදියට තමයි දැන් අපි පොඩි ළමයෙකුට කතා කරනකොට අපි අපේ වැඩිහිටි භාෂාවෙන් කතා කරන්නේ එවැනි විදිහට තමයි මේ මේ සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ දේශනාව සිදු කරලා තියෙන්නේ කියන එක තමයි තේරුම් ගත දලුවත් මහත්මයා. ඒ නිසා මේ ආර්ය ආර්ය මාර්ගයට අවශ්‍ය සීලය, ආර්ය මාර්ගයට අවශ්‍ය ඉන්ද්‍රිය පරිපාලනය, ආර්ය මාර්ගයට අවශ්‍ය සති සම්පජඤ්ඤය කියනකොට එතන ඇත්තටම පැහැදිලි වෙන්නේ මේ ක්‍රමක්‍රමයෙන් අපි නිවන කරා යොමු වෙන මාර්ගයේදී අවශ්‍ය වෙන කියන එක වගේ තමයි තේරුම් අරන් තියෙන්නේ. ඉතින් මේ පුද්ගලයාට එහෙම එකපාරටම ගේන්න බැරි නිසා තමයි කියලා හිතන උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් මේ විදිහට අරගෙන එන්න කියන එක තමයි මේ මනස යොමු කරන හැටි තේරුම් කරලා දීලා තියෙන්නේ කියලා තමයි තේරුම් ගත්තේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි චිත්‍ර මහත්මිය. මම හිතනවා අපි අවස්ථා කරනවා දිලුත් මහත්මයාට ප්‍රමින්න තේරුවන් සරණයි දිලුත් මහත්මයා. ඔව් හැමදෙනාටම තෙරුවන් සරණයි සියලුම කල්යාණ මිත්‍රයින්ට ඉතින් අහගෙන හිටිය සාකච්ඡාව මුල ඉඳන්ම මම හිතන්නේ අර සත්‍යජිත මාමුලින් සඳහන් කළා වගේ සමහර වෙලාවට අපි ඉතින් සාකච්ඡා කරන දේවල් සමහරවිට ඉතින් අර සාකච්ඡා අපි එකක් අපිටම වැඩිපුර අවධාරණය කරගන්නත් අනිත් පැත්තෙන් ඒ දන්න දේ ගැන යම් කිසි ආකාරයක හිතින්ම යම් කිසි තර්ක වශයෙන් ඉදිරිපත් කරගන්නත් සමහරලාට අදහස් දැක්ුවත් ඒව ඇත්තටම හරියටම අවබෝධයක් නැති මට නැති අවස්ථා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ ඒක නිසා ඉතින් අර ඒක නිසා සමහරලාට ඒවා ගැන සාකච්ඡා කිරීමත් සුදුසුද කියලා හිතෙනවා සමහරලාට නිහඬව අහගෙන ඉන්නත් එකත් සමහර වෙලාවට ඊට වැඩිය හොඳයි කියලා හිතෙනවා එහෙමත් හිතන අවස්ථා තිබුණා ඉතින් මම හිතන්නේ බොහෝ කරුණු සාකච්ඡා වුණා ඉන්දිය සංවරය ගැන සඳහන් කර එක තැනදී ඇත්තටම එතනදී අපි දන්නවා මේ දැන් අපිට සත්‍යජිතුමා සඳහන් කළත් වගේ මේ සති සම්ප්‍රදානය මූලික කරගෙනයි මේ හැමදේම මුග මාර්ගයේම මුල සිට අගටම යවෙන්නේ. ඉතින් අපි දැන් හැබැයි අපිට සතිය සම්පූර්ණයෙන් අරගෙන පටන් ගන්න බෑ. ඒක නිසා ශ්‍රද්ධා මූලික කරගෙන දැන් උදාහරණයක් වශයෙන් අර ඉන්ද්‍රිය සංවරය අපි ගැන කතා කරනකොට මුලින්ම අපිට තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ මේ යම් කිසි සුඛ එහෙම නැත්නම් ඒ ආදී වශයෙන් නිමිත්තක් එනකොට අර උපේක්ඛාව ඊට වැඩිය සැපයි කියන අදහස හිතට දැම්මම ඒක ඒක ඒක අදහස තියාගන්න එක. ඉතින් සමහරවිට පටන් එහෙමනම් එතනදි තර්කයක් එනවා. එතකොට අපි උපේක්ෂා වේදනාව අත්විඳලා තියෙන්න ඕනද? එතකොට අපිට කියන්න පුළුවන් දැන් මේක සංකතං ඕලාරිකම් පටිච්ච සමුප්පන්නං ඒ විදිහට අපිට ඒ අපිට එන අරමුණ සංකතං පටි පට ඕලාරිකම් පටිච්ච සම්පන්නං ඒතං සන්තං ඒතං පණීතං යරිදං උපේක්ඛා වේදනා. එතකොට මෙහෙම කියන්න නම් උපේක්ඛා වේදනාව දැනගෙන තියෙන්න ඕනද කියන ප්‍රශ්නෙකුත් එනවා. ඉතින් මට මගේ පෞද්ගලිකත්වයේ මම කියන්නම් ඒක එහෙම දැන් එකක් අපිට ඒක පුරුදු කරන්න පුළුවන්. මොකද සතිය දිනු වෙන දෙපැත්තක් ගැන මම දැකලා තියෙනවා. එකක් තමයි සතියෙන් හිටියොත් තව සතිය වැඩිපුර දිනු වෙනවා. අපි මානසික හිතට දෙන එකක් තමයි ආයි ආයි ආයි ආයි අපිට වැඩිපුර එන්නේ. අපි වැඩිපුර කාමයේ පුරුදු කරනවා නම් කාමයේ සිතුවිලි එනවා වැඩි. ද්වේෂය වැඩිපුර පුරුදු කරනවා නම් ඒව එනවා වැඩි. ඒ වගේම තමයි අපි සතිය පුරුදු කරනවා නම් සතිය වැඩිපුර වැඩිපුර වැඩිපුර අපිට ඒක එනවා. එකක පැත්තක්. අනිත් පැත්තෙන් තමයි අපි දාන සංඥාවල්. එතකොට ওই දෙකෙන්ම අවශ්‍ය වෙනවා ඉදිරියට යන්න කියලා මට දැනෙන්නේ. ඉතින් අර අපි හිතමු මට උපේක්ෂා වේදනාව දැනගෙන නොහිටියත් මම අර තථාගතයන් වහන්සේගේ ධර්මය අපිට ගරු ශ්‍රද්ධාව කරු වශයෙන් මට දන්නවා මම දැක්කොත් ආ මීට වැඩිය මේ තථාගතයන් වහන්සේ සඳහන් කරපු උපේක්ෂා වේදනාව සුඛ වෙන්න ඕන කියන අදහස තියාගත්තාම ඒක වැඩිපුර එන්න ගන්නවා ඊට පස්සේ. එතකොට අපිට අර ඒක ඒක ඉතින් පුහුණු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒකෙන් ටික ටික කෙලෙස් අඩු වෙනකොට ඇත්තටම අපිට උපේක්ෂාව අත්විඳින්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඒක ස්ථාවර වෙනවා. ඉතින් අර ප්‍රඥාවෙන් සීලේ ස්ථාවර වෙන්නේ ඒ පැත්තෙන් තමයි කියලා මට හිතෙන එක. ඒකතු කරන්න හිතෙන තිරුවන් සරණයි දලුවත් මහත්මයා හැමදෙනාටම තිරුවන් සරණයි. බොහොම පිටරල් සරණයි දලුවත් මහත්මයා. ඔව් සිස්මායි දුවත් කාරණාවක් සම්බන්ධයෙන් හෝ වෙන දෙයක් පිළිබඳව කතා කරලා දක්වන්න ඉබ්බත් පුළුවන්. මම මම හිතනවා අපි සාකච්ඡා කරනවා කාන් පෙර ගෞරවනීය ශිෂ්‍ය සම්දාන ඩොමින ශිෂ්‍යයන්දානි ඒ කාරණා පිළිබඳ බොහොම බොහොම හොඳ කාරණාවක් භාවනාවට අපි නිලින්ම ඉගෙනගත්ත කරුණක් මටත් ওই ප්‍රශ්නේ තිබුණා මම මගේ ගුරුතුමා ළඟට ගිහින් ඇහුවා මොකද්ද මේ දැන් අපි දැන් හිතට එන ඕන මේ අදහසක් අපි ඉන්න අපි හිතමු ආනාපාන සති භාවනාව කරනවා කරනකොට හිතට එනවා මොකක් හරි සිතුවිල්ලක් එක්ක නිදිමතක් හරි සිතුවිල්ලක් හරි සැකයක් හරි නීවරණ වලින් එකක් එනවා වින්දනයෙන් හරි සිතුවිල්ලකින් හරි එමයි එන්නේ එතකොට මම ඇහුවා ගුරුතුමාගෙන් මේ කොහොමද අපි මේ උපේක්ඛාව කියන එක මේවා කරන්නේ. හාමුදුරුව බොහෝම සුළු උත්තරයක් දුන්නේ ඒකෙන් මට තේරුම් ගියා. කිව්වේ මොකද්ද? මේ උපාසකම්මා මේ භාවනා කරන්න වාඩි වෙච්ච වෙලේ ඔය ඔහොම එකක් තිබුණේ නේද? අර හුස්මට හිත තියෙන වෙලේ කොහොමද හිටියේ? උපේක්ෂාවෙන් නේද? එතකොට උපේක්ෂාව වින්ද නේද? දැන් අන්න ආපහු ගිහිල්ලා හුස්මට හිත තියලා උපේක්ෂාව කියන එක තේරුම් ගන්න. එතකොට සිතවිල්ලක් ආපුවාම අන්න එතෙන්ට එන්න පුරුදු වෙන්න. ඒ වගේ ක්‍රමයෙන් පුරුදු වෙනවා ගැඹුරු උපේක්ෂාවකට සංකාර උපේක්ෂා කියලා තැනකට යනකම් දිනුනෙත් හැකි. ඒ ඕක ඉතින් පළවෙනි මේ උත්තරේ මට ලැබුණේ ඉතින් මට හුඟක් ප්‍රයෝජන ලැබුණා. දැන් ඕගොල්ලෝ මතක තියාගන්න දැන් අපි භාවනාවට වාඩි වෙනකොට බොහොම හොඳයි. හොඳට අපි ඉතින් බුදු ගුණ සිහි කරලා අරහන් ගුණේ බලලා අපි හුස්මකුත් තරම් බලනවා. දැන් සිත කාය වචනෙන් කිසිම රහසින්වත් පව් කරන්නේ නැහැ. සිතුවිල්ලකින් බොහොම උපේක්ෂා සහගතයි. එහෙම ඇවිල්ලා එහෙම තැනකට ඒ කියන්නේ සීල විසුද්ධිය උපරිම කරගෙන අපි අරගන්නවා අරමුණ. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව අපි ගත්තා කියමු. එතකොට ඔන්න පටන් ගන්නවා හිත දුවන්න දැන් ඊළඟට කරන්න තියෙන වැඩ. එතකොට මට හාමුදුරුව කියපු තේරුනේ අර පටන් ගත්ත තැන තමයි අපි ඉගෙන ගන්න උපේක්ෂාව තියෙන්නේ. ඒ විදිහට කරලා බලලා බලන්න කොහොමද සිද්ධ වෙන්නේ කියලා තිරුවන් සරණයි. සාදු සත්‍ය තිරුවන් සත්‍ය. අර අපේ දිල්රුක් මහත්මයා කියපු දෙයක් ගැන පොඩි අදහසක් විතරක් මතු කරන්න කියලා හිතුණා. එතනදී අර අපි කියනවා නේද ඒතන් සන්තන් ඒතන් පනිතන් යරිදා යදිදා උපේක්ඛා කියන එක විතරයි වගේ මට මතක උපේක්ඛා වේදනා නෙවෙයි කියලා. මොකද උපේක්ඛාවයි උපේක්ඛා වේදනාවයි කියන දෙකක් පොඩ්ඩක් වෙන් කරගත්ත යුතුයි කියලා හිතුණා. ඒකට හේතුව තමයි උපේක්ඛා කියලා කියන්නේ මධ්‍යස්ථව දෙයක් දිහා බැරි. ඒ මධ්‍යස්ථව දෙයක් දිහා බලනකොට ඒක සතුටින් බලන්නත් පුළුවන්. එතන වේදනාවට වඩා එතන තියෙන්නේ ඇත්තටම ඔකට හරිම වචනයක් කියනවා අභිධර්මානුකූලව తත්‍ර මජ්ජත්තදා කියලා. ඒ කියන්නේ මධ්‍යස්ථතාවයකින් යුතුව බැලීමක්. මධ්‍යස්ථතාවයෙන් සතුටින් බලන්න පුළුවන්. යම් දෙයක් දිහා අපේ ඇස ඉදිරියට එන හරි නැත්නම් කොයි විදිහකට හරි එන අරමුණක් දිහා ඒකේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක දිහා අපිට බලන්න පුළුවන් මධ්‍යස්ථව. මධ්‍යස්ථව බලනවා කියනකොට ඒ අර්ථය තමයි කියලා මට හිතුණා ඔතන මේ සංකතං ඕලාරිකම් පටිච්ච උපන්නන් කියලා බලනකොට එන්නේ ඒ මධ්‍යස්ථතාව කියලා. උපේක්ෂා වේදනාවත් ඒත් එක්ක එන්න පුළුවන්. නමුත් එතන මූලිකවම කියවෙන්නේ මධ්‍යස්ථව බැලීම කියන එක පමණයි කියලා තමයි මට හිතුනේ. ඒකත් එකතු කරන්නම් කියලා හිතුණා. අනිත් එක සේන මහත්මයා හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. දැන් අපි ඔය සන්තුට්ටි කියනකොට අපි දැන් උදාහරණයක් වශයෙන් සමහරවිට දැන් මේ මේ මේ ධර්ම සාකච්ඡාවත් කරලා වෙන තැනකට යනවා කියලා එතුමා උදාහරණයක් ඇටියට කිව්වා. ඒකත් සිද්ධ වෙන්නේ අපේම නැත්නම් තෝරා ගැනීම අනුවනේ. ඒ තෝරා ගැනීම කියලා කියන්නේ අපිට එතනින් මෙතන ධම්මජීව ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කරපු හින්දා මම මතක් කරන්නේ. උන්වහන්සේ කියන දෙයක් තමයි හොඳ දෙයින් වඩා හොඳ එක තෝරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ කියලා. ඉතින් සමහරට පැය දෙකක් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවට වඩා එදා දවසම ගිහිල්ලා අපි දන්න ධර්ම සාකච්ඡාවෙන් කරන්නේ සුතමේ සහ චින්තාමේ ඥානයක් තමයි මූලික වශයෙන්ම ගන්න ඊට පස්සේ ඒක තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වීම අනුව ඒක භාවනාමය ඥානයකුත් වෙන්න ඉඩ තියෙනවා. අත් නමුත් අර සම්පූර්ණ දවසක කරන වැඩසටහනකට ගිහිල්ලා එතන එතන වැඩිපුර වෙලාවක් භාවනා කරන්න පුළුවන් කමක් තියෙනවා. අපි භාවනා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන වාඩි වෙලා ඉන්න භාවනාවක් සක්මන් භාවනාවක් ඒ කරන දෙයක් නම් සමහරට එතන අර හොඳ දෙයට වඩා වඩා හොඳ දේ තෝරගත්තා වෙන්න පුළුවන්. ඒක නිසා ඒක සතුටු වීම කියනකට වඩා දැන් තමාගේ ප්‍රතිපදාවට වැඩිපුර උදව්වක් කොහෙන්ද ලැබෙන්නේ කියන එක Taman තෝරගන්නවා නම් ඒකේ වරදක් කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එනවා. මට ඒක උත්තරයක් දෙනට වඩා මම ඒක මතු කරන්නේ හැමෝටම හිතන්න ඒක වරදක්ද අපි අසන්තෝෂයේ වරදක්ද කියන එක ඒක අසන්තෝෂයේ නිසා ඇතිවෙච්ච වරදක්ද කියන එක තේරුම් ගන්න. අනිත් එක තමයි අපි සරියුත් හාමුදුරුවන්ටවත් කමඨා දෙන්න බැරි වුණානේ අර සර්ණකාර හාමුදුරුවන්ට කියලා අපි අහලා තියෙනවානේ මේ ධර්ම දේශනාවලදී එහෙම එතකොට අපි දන්නේ අපේ හිත මේ නිවන පැත්තට බර වෙන්නේ එහෙමත් නැත්නම් අපිට යම් දෙයක් අවබෝධ කරගන්නේ වෙන්නේ මොන වචනයක් කොයි තැනකදී අහලාද කියලා දන්නේ මොන දෙයක් මොන වෙලාවෙද කරාද කියලා දන්නේ නැහැ. අපේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය බලන්න කවුරුත් දැන අපේ අභාග්‍යයකට ඒකින්ද මේ පරිශ්‍රණය කරන්න වෙන්නේම අපිටමයි. හැබැයි මේ පරිශ්‍රණය කරන්න ඕනේ බුද්ධ වචනයට අනුවමයි. එතකොට ඒකත් විවෘතව තියා ගන්න වෙනවා. ඒක නිසා එකම පැත්තකට කොටු වෙන්නේ නැතුව ඒක අබුද්ධ ධර්මයේ කොහෙන් යවුවත් හොඳයි. ඒක තමන්ගේ ජීවිතයට ප්‍රයෝගික කරගන්නේ කොයි විදිහටද කියන එක සමහර විට අපි හිතන්නේවත් නැති දේවල් අපිට අපිට ඇත්තට බොහෝම බාල අපේ දරුවෙක්ගෙන් පව ආන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඒ විවෘත මනසකින් ඉන්න එකෙන් අපේ ප්‍රතිපදාවට උදව්වක්මයි වෙන්නේ. ඒ ඒක ඇත්තටම අපි දැන් ඉන්න තැන නැවතිලා සතුටුලා හිටුව සමහරට එතනම ඉඳත් වෙයි දිගටම. ඒකින්ද ඒ ආර්ය පරිශ්‍රණයක් හැටියට ඒ දේවල් කරන එකේ වරදක් නැතිකමක් තියෙනව නේද කියන එකත් අපිට හිතන්න වෙන දෙයක්. ඒක මේ අවසාන වචනයක් කිව්ව නෙවෙයි. තම තමන්ට හිතන්න තියෙන දෙයක් කියලා හිතන දරුවත් මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම දන්නවා කාලේ හේතයි තමයි මාත්‍යරේ වෙලා මේක කවුරුත් ඉස්සරහ ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම කියන මාත්‍ය කිව්දෙන් ගත්තේ එතුමා එක උදාහරණයක් විදිහට පමණයි වේලි මතු කරේ අර මෙතන මේ පතකට නිර්වාණයම අවබෝධ ප්‍රමාර්ථය කරගෙන ඉන්න කෙනෙකු මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නවා නම් අපි තුමු භාවනා ප්‍රමුඛ ආකාරයකට සිත එක්තෙන් කරගෙන මොකද පූර්ණ සත්‍ය සූත්‍ර පිටකයේ ආශ්‍රයෙන් ධර්මතු පූර්ණ සත්‍යය මේ ප්‍රකාශ කරමින් අවස්ථාවන්නේ මේ ධර්ම සාකච්ඡා විශේෂයෙන් එතකොට එතුම කිව්වේ නෑ භාවනා වැඩසටහන යන එකක් අපිට මේකෙන් පස්සේ තව වැඩසටහනක්. තව විනාඩි 10කට 15කට සම්ජුහම් දෙවිලා පොඩි කතාවක් කරන අවස්ථාවකට හිත කලින් ගැන එනවා. ඒක මතක් කරගන්න මම කල්පනා කරේ. එතකොට අර හිත ගැනීම. එතකොට ඉවිනි එකක් උදාහරණයක් විදිහට ගත්තේ. එතකොට ඒක අර අර තමන් මීට වෙලියක් වන්න මෙතෙන් සමුත් සුත්‍තිකර බවක් නැති මන මානසික තත්ත්වේ. ඉතින් ඒ තමන්ගේ අර පොඩු ඉලක්කයම අමතක වෙලා අර පෙර අහලා තියෙනවානේ ළමයිවම හොඳයි කියලා මේ මට සංකාරිතෙන් යනවා. එමෙදි ගතියක් මිනිස්සුන් තුළ තියෙනවා මාසලක් තියෙනවා. ඉතින් ඉතින් අපිට අනන්ත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මම මතකද මම එකයි මතකද ඒක බොහොම හොඳයි කියලා නම් තර ඔබතුමා කියපු සියල්ල සත්‍යය. තෝරා ගන්න ඕනේ මේක වැඩිමද කියන්නේ භාවනාවට යනවා මේ සාකච්ඡාවට නෑ ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේක උදාහරණයක් විදිහට මම ගත්තේ අර හිතක තියෙන වෙනස් වීම සන්තුෂ්ඨ ස්වභාවයේ සන්තුෂ්ටි වාගෙන අර තම මූලික ඉලක්කේ පවා සමන ලියා එතන හිටියනම් මෙතන කාලයක් පහක් හිටියනම් ඒ හිත සමාග විගත වෙච්ච හිතෙන් හිතුව ආල් සත්‍ය දැක්කම දකින්න වෙන්න පුළුවන්. මට මතක වෙනවා රතයිදන් වහන්සේ එක්තැනකදී කිව්වා එක්තරා පුද්ගලෙක් ධර්ම ශ්‍රවණය කරමින් ඉඳලා හැකිට ගිහිල්ලා ඉතින් ලේනාසික ප්‍රකාශ කළා ඒ එයා තාම මෙතන විනාඩි පහක් කෙටි වෙලාවක් හිටියා නම් සත්‍ය අවබෝධ කරගන්න තිබුණා කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ. ඒකේ කිසිම ගැන තමයි කියන්න මම දැන් ගන්න ගත්තේ. හොඳයි. අද දැන් වෙලාව මෙහි 12යි. කාලෙට එන්නේ එකට. ඒ කියන්නේ තරුණයන් 45කින් අදවගේ අනවදස්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සංයුක්ත නිකායේ සූත්‍රයන් විවරණය පවත්වමින් සිටින උන්වහන්සේ දැන් කාලෙකින් ශ්‍රී ලංකාවේ තියෙන පවත්නා තත්ත්වේ නිසා ඒක ලංකාවේ කටයුතු පිළිසකර කරන්නේ. ඉතින් ඒක එහෙම කරන්න බැරි තමක් තියෙනවා මේ දවස්වල. ඒ නිසා ඒක ඔන්ලයින් කරනවා. ඉතින් අපේ සවන සිරිස් බිස්නස් ස්කයිප් එක කරා ඒක ප්‍රචාර වෙනවා. ආවිනාඩි 45කින් සංයුක්ත නිකාය දේශනා මාලාවේ අද දවසේ ඉතින් මේ කම්පියුටර් සිට ඒ සුපුරුදු ආකාරයකට බිස්නස් ටයිප් එකකට දෙන්න පුළුවන්. හොඳයි එහෙනම් මම දැක්කා ශ්‍රීමති මහත්මිය ආයි වෙනවා විලාගෙන් ප්‍රශ්න තිබුණා. ඒ නිසා අපි අද දවසේ සාකච්ඡා මේ ආකාරයෙන් නිමා කරමු. අද දවසේදීත් අපිට සුපුරුදු පරිදි සත්‍යතුමා අපිට මහත් උපකාරයක් කළා. මම සත්‍යතුමාගෙන් කියන්න කිවිචින්ද මම මේක කියන්න මොකද මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හදපු දෙයක්. නමුත් වෙලාව නැහැ ඒකට. මම ප්‍රශ්නයක් ඉදලා හද ඉදිරිපත් කරන්න හැදුවේ දැන් අද දේශන අවස්ථාව වෙනකොට වගේ හිතට ඉස්සරහම ඇතුණා අපි අර කල්යාණ මිත්‍ර සූත්‍රය කියලා සූත්‍රයක් මම දැන් කතා කරනකොට ඒක පැහැදිලි කරනවා මේ කල්යාණ මිත්‍රය කියන්නේ මේ තමන් සමග ඇවිදින්න පුළුවන් තමන් සමග මේ ඇවිදින ඇවිදින්න තමන් ඒක තමන් ඉස්සරහින් නෙවෙයි පස්සෙන් නෙවෙයි තමන් සමග ඇවිදින්න තමන්ට උපකාර වෙන මේ බුද්ධලයා කියලා. ඉතින් මට හිතුණා සත්‍යත්මය වෙන කෙනෙක් නේද කියලා. මොකද මේ අපිට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපි මට මේ ඉඳලා කතා කරන්නේ. නමුත් අපි දන්නවා අපි මට්ටමේ කෙනෙක් නෙවෙයි කියලා දැන් මුලින්ම. නමුත් ඒ තත්ත්වෙට පෙන්වන්න කරගෙන ඒ තත්ත්වෙට දැසමින් අපිත් එක්ක මේ අපිට උපකාර කරන්න මතන්නේ කෙනෙක් කියලා හිතුණා මට මේ ප්‍රශ්නයක් කරන්න කියලා හන්දේ ඉතින් මට හිතුණා හිතුවා මම මේ මේ මේ කොටස අපි පස්සේ දෙකෙන් කරමු. අපි හිතනවා අපි හිතමු කිසියම් අවස්ථාවක මොකක් හරි ඒ ජීවිත නැතිවක් හෝ මොකක් හරි ඉඳලා එකපාරටම එතම නැතුනොත් එහෙම කියන හැඟීම වෙනකොට මගේ අදට මේ මොහොතේ තෙත්තුනා. ඒත් මට හිතුණා මේ ඇහෙන්වත් නොදකපු නමවත් හරියට නොදන්න කෙනෙකු මගේ ලෝකයට මම දැන් සම්බන්ධ කරගන්නවා. මොකද ඒ මට ඒ අපේ කිව්ව සුත්‍රාව සද්දාවට. ඒක හිතුණා මේ මට ඔය ඉන්ද්‍රිය සංවර ගැන කියලා හිතුණා අපි මනස කියන ඉන්ද්‍රිය සම්බන්ධ කරගෙන හිතන්න පුළුවන් කාරණාවක් ඒක කියලා මේ. එහෙම දෙකක් නැහැ. දන්නව නවත් වෙන්නේ නෙමෙයි ඕක නෙමෙයි කියලා ඔක සයිට් එකට දාගත්ත නම. ඒකවල එහෙම නමුත් අපිට මේ කතාන පවන පමණක් නෙවෙයි මේ අපිට කතා කරන ධර්මයේ පමණක් වෙන ඔබ්බිය කිසිද කවදාවත් කතා කරන්නේ කතා කරන ධර්මයේ පමණක් නෙවෙයි කරන මිනේවල ඒ කාරණා මතක් වෙනවා මට ඉලා ඒක අපි පසු දවසක ධර්මයේ සම්බන්ධ කරලා කතා කරමු කොහොමද මේ කෙනෙකු ලෝකයක් හදාගන්නේ කියන කාරණා ඉතින් එහෙමනම් එතුමාට ප්‍රාර්ථනා කරන ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මේ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව හේතු වේවා කියලා දාපු ප්‍රාර්ථනා කරමු. නේද අපි ප්‍රාර්ථනා කරන්න බෑ කරන්න නැහැ කියලා අපි කතා කරගෙන තියෙනවා. මොකද අද ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරන ආකාරයට උදේ ප්‍රශ්න දෙනවා බුදුවා කියලා. ඒ වගේම අද සාකච්ඡා සම්බන්ධ විශේෂ සම්බන්ධයි චිත්‍රාත්මකයේ දැන් තුමාත්මය ශ්‍රීමති මහත්මිය විශේෂයෙන්ම මොනින් දින ප්‍රකාශකම් වෙනවා. ඒ සියලුම දෙනාටම සම්බන්ධ සම්බන්ධනාටම සත්‍ය අවබෝධ කරගෙන ඉන්න මේ ධර්ම දානක පුදුකම විශ්වණය පුදුකියා හේතුව ප්‍රාර්ථනා කරමින් අපි අද නියම වෙමු. ලෝල් සපයන්නේ ඒරුවන් සරණයි සත්‍යවන් සරණයි